හරි එහෙමනම් සීලම් දෙනා tempat වෙලා සාදුකාරය පවත්වමු ධර්ම දේශනාව සුන්දරයි. නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මා තේතිය ගාපතිනේ වං සික්කිතබ්බං න ඝාන සම්පස්සං පාදිස්සාමිති නච මේ ගාන සම්පස්ස නිසිතං විඥානං භවිෂ්‍යති इति එවං හිතේ ගාපති සික්කිතබ්බං තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වකවානුවේ ගම්ටි විපදන මුල් කරගෙන මේ කරගෙන යන වැඩ පිළිවෙලේදී මේ ධර්ම දේශනා මාතෘකාවට උද්දුත ලබා ගැනීම සඳහා ඉදිරියෙන් තියාගන්නේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයයි මේ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දී සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකාය සංග්‍රහ වෙලා තියෙන සූත්‍රය. ඒ සූත්‍රයේ නිදානේ වශයෙන් සඳහන් වෙන්නේ ඒ සර්වචනාසිකේ ප්‍රධානම පස්ථායක සිවසදායක වශයෙන් හිටපු ඒ අනාථපිණ්ඩික නමින් ප්‍රසිද්ධ වෙහිටපු ඒ සිටුතුමාගේ ආසන්න අවස්ථාව එහෙම නැත්නම් මරණාසන්න අවස්ථාව ඒ විලාදී මේ සූත්‍රය ශ්‍රාවක භාෂිතයක් නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දේශනාවක් විදිහටයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි අතට මේ වෙනකොට ඒ සූත්‍රයේම උද්දතරණ දේශනා රාශියක් මේ දේශනාවලියට එකතු කරලා තියෙනවා. දැන් ඒ දේශනාවේ අවසාන ජවනිකාවට වගේ තමයි පත්‍රා තියෙන්නේ. ඉතින් ක්‍රමයෙන් එකින් එක එකින් එක ගෙවම් කරමින් ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තද බල වේදනාවක ගත කරන මරණාසන්න මොහොතේ ගත කරන ඒ අනාථපෙන්ඩික සිටුමාට මතක් කරනවා තස්මාතේතිය ගහපති වංශිකිතබ්බං එහෙනම් කියන්නේ විසා ගන්න බැරි කායික වේදනාවකුත් ඒ වගේම මරණාසන්න අවස්ථාවකුත් තියේදී එසේව එසේනම් ගෘහපතිය මේ විදියට හික්මෙන්දය මේ විදියට ශික්ෂාගාරක වෙන්නේ කියලා න ඝාන සම්පස්සං උපාදිස්සාමීති මේ ස්පර්ශයෙන් එකක් වෙන නාසයේ ගඳ සුවඳ වැඩිවීමෙන් ඇතිවෙන ඝාණය ඝාන සම්පස්සය අල්ලනො ගන්න නැත්නම් ඒක තෘෂ්ණා කරගන්න ඒක අල්ල බැඳ ගන්න නැති වෙන විදිහට ගෙවෙන්නච මේ ඝාන සම්පස්ස නිසිතම් විඥානම් භවිෂති इति නැත්නම් මේ ස්පර්ශය පදනම් කරගත්ත ස්පර්ශයෙන් විශේෂයෙන්ම ගන්ධ සුන්ද ස්පර්ශ කරන ස්පර්ශයේ নিমগ্ন වෙච්ච විඥානයක් නිශ්චිත විඥානයක් නොවන බවට පග බලාගන්නේ මේ මේ විදිහට ගෝපතිය හික්මෙන්ඩේ කියන එකයි අපිට සිංහල අර්ථය වශයෙන් ගන්න තියෙන්නේ. ඉතින් පසුගිය පාර දෙකේම මේ වගේ න රූපං උපාදී ස්වාමීති නත්මේ රූප නිශ්චිතං විඥානං භවිෂ්‍යති इति සද්දං උපාදී ස්වාමීති සද්ද නිශ්චිතං විඥානං භවිෂ්‍යති කියන පද ඔන්න පස්සේ මේ ඝාන කියන ආයතනය පිළිබඳව සර්වචන්සේ සඳහන් කරන්නේ දිසංසන්දනාත්මකව බැලුවොත් මිනිස්යා කියන සතාගේ වැඩියෙන්ම අවිචාරවත් තත්වයක් එහෙම නැත්නම් කෙලෙස් උපදවන තත්වයක් කෙලෙස් වගුරුවන තත්වයක් තියෙන්නේ ඇහත් රූපයත් සම්බන්ධ කරගෙනයි ඒක නිසා අවදීන් ගත කරන හැම වෙලාවෙදීම අපි බොහෝ විට ආරක්ෂාව සම්බන්ධයෙන් ආහාර සොයා ගැනීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් ආකර්ෂණයේ සම්බන්ධයෙන් දැකීම රූප තමයි පාවිච්චි කරන්නේ ඒ නිසා අපි මොකක් හරි තාපිය මනාව වෙනකොට අපි කියන එක ඇහැ වගේ කියන. ඉතින් ඒ නිසා කෙලස් ගොඩක් පු탁ජනයාගේ වැగిරෙන්නේ ඇහැ මාර්ගයෙන්. ඒ නිසා මුග දෙනකොට ඊටමත් අමාරුයි උගක් භාවිත මනසක් නැතුව මේ ඇහැ හික්මවා ගන්න ඒ බව හොඳට දන්න වෙළඳ ප්‍රචාර කණ්ඩායම් කොළඹ එනකොට ගොඩාක් දේවල් අටවල තියෙනවා. ඒ අර ගහේ ඇහි තියෙන දුරතාවය ප්‍රයෝජන අරගෙන වෙළඳ ප්‍රචාර සඳහා. ඒක වෙළඳ ප්‍රචාර කරන කට්ටිය දන්නවා කොච්චරක් ඒ ඇහැ මිනිස්යාගේ දුර්වලද ඒ දුර්වලකමින් ගන්න උපරිම ප්‍රයෝජන තමයි මේ වෙළඳ ප්‍රචාර වලින් කෙරෙන්නේ. ඊ ගාවට එන විදියට කියනවා නම් ඇහැට ඇහැ උපරිම ප්‍රයෝජන ගන්න උපරිම අධිකාරිය පවත්වන උපරිම විධායකත්වයක් පවත්වනවා මේ මානසික අවධානය පැහැරගන්න ඒ නැති හැම වෙලාවෙදීම සද්දය දෙවණියට ඒ සඳහා අපේක්ෂකත්වයේ ඉන්නවා තරඟ කරනවා ඒ නිසා ඇහැට නැත්නම් කනට තමයි අවධානය ගොඩක් යොමු වෙන්නේ. ඒ නිසා යම් අවස්ථාවක ඝාණයට එහෙම නැත්නම් ගඳට ගඳ සුවඳට හිතේ වෙදෙන්නේ අර රූප ශබ්ද වල අධිකාරී ශක්තිය නැති කලාතුරකින් අවස්ථාවක්. ඉතින් මේක සංවේදී ඉන්ද්‍රියන් අතර මිනිස්යාගේ තියෙන සුවිශේෂත්වයක් තමයි මේ ඇහැ ශබ්ද කියන දෙක. නමුත් එච්චර දියුණු නැති සත්තු ගොඩ දෙනෙක් අරසාව පිළිබඳව, නිකිකාකර්ෂණය පිළිබඳව, ආහාර ගැනීම පිළිබඳව සංඥා ලබා ගන්නේ ගඳෙන්. එයත් අnde ඉව කියන එකක් තියෙනවා. ඉතින් රාත්‍රී පවය නිසා ඒ සත්තුන්ට ඉව අනුව ගිහිල්ලා ආහාර සොයා ගන්න, ආරක්ෂක ස්ථාන හොයා ගන්න, ඒ වගේම විරුද්ධ ලිංගික ආකර්ෂණ ලබා ගැනීමට කටයුතු කරනවා. ඉතින් මනුෂ්‍යයාගේ මොකද විශේෂයෙන් ඉස්සරහ කොටස ඒ රූප ශබ්ද වලට තීසන නික්මවාගේ පරිණාමයේ විශේෂතනපත් වෙච්ච නිසා මනුෂයාගේ වැඩ හිටිවල වැඩ පිළිවෙල වලදී එදිනදා ජීවිතේ ගොඩක් වැදගත් වෙන්නේ ඇහැ කන කියන දෙකයි. නමුත් ඒක දුර්වේගන යනකොට ඒකෙන් කරගන්න බැරි වෙනකොට එහෙම නැත්නම් ඒකට ආස්ථාක්ෂණ කියනකොට ඝාන සම්පස්සය සිද්ධ වෙනවා. කෙසේ නමුත් ඒ කටයුත්ත නැත්නම් ක්‍රියාවලිය වැඩ කරන ආකාරයේ 100%ක්ම සමානයි. ඇහැට රූපයක් ලැබෙන වෙලාව වගේම තමයි කනට සද්දයක් දැනෙන වෙලාව, වදින වෙලාව, ඇහෙන වෙලාව, ඒ වගේම තමයි නාසයට ගඳක් වදින වෙලාව. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ එකකින් ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන් හෝ උපදවා ගත්තොත් මේ ශික්ෂණය ඒ ශික්ෂණය මූල ධර්මානුකූලව නම් හැම තැනකදීම එක විදිහට යොදවන්න පුළුවන්. ඒ නිසා සර්වචන් වහන්සේගේ අනිකුත් දේශනාවලත් මෙතන මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දේශනාවෙත් කන දිවනාශය කය මන කියන ඒ ආධ්‍යාත්මික ආයතන ගැන කතා කරනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන බාහ්‍ය ආයතන කතා කරනකොට සම තත්ත්වය දාර්ශනික කරනවා. ඒ නිසා කෙනෙක් ඒකක්වත් පුංචි කළ සලකන්න නරකයි. අර සංසන්දනාත්මක ගොඩක් කෙලෙස් ඇහිං ඉපදුනාට කණින් ඉපදුනාට නාසෙමුත් කෙලෙස් උපදිනවා. ඒ නිසා හැම වෙලාවෙදීම අඩු ගානේ <coughs> මගේ දැන් ක්‍රියාත්මක වෙන්නේ නාසයය නැත්තම් මට මගේ හිත මේ වෙලාවේදී වැඩ කරන්නේ ගඳ රස බැලී ගඳ බැලීමේ කියලා දැනගන්න පුළුවන් මට්ටමක් දැනගන්න පුළුවන් මට්ටමේ ශික්ෂාවක් ඇති කෙනෙකුට තමයි මේ විදිහට විස්තර වශයෙන් හික්මීමක් කරන්න පුළුවන්. ඒ නිසා අපිට පොදුවේ කියන්න පුළුවන් ආධුනිකයෙකුට මේක ටිකක් බරපතල වැඩි. ඒ නිසා ආධුනිකයෙක් බොහෝ විට කරන්නේ ඕලාරික ගොරෝසු තැනකින්, දේශී තැනකින්, ප්‍රසිද්ධ තැනකින් මේ හික්මීම පටන් අරගෙන ක්‍රමයෙන් ඒක විවිධාංගීකරණය කරනකොට තනවා වඩා ගන්නකොට ඒ අනෙකුත් ඉන්ද්‍රයන් વિશેයි අර ලබාගත් දැනුම ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉතුරු අපතරා විස්තර වශයෙන් බලා ගැනීම කරන්න. ඒ නිසා පළවෙනියෙන්ම මේ පටන් ගන්නකොට පරියන්ගේ පටන් ගන්නකොට මතක් කරගත් උපදේශවලදී වගේ කෙනෙක් මේ වැඩේට බහිනකොට ආරම්භ කරනකොට කයත් ස්පර්ශයත් තමයි ගොඩාක් වෙලාවට පටන් ගන්න සඳහා කරන්නේ. ඒ වෙලාවේදී අපි ඉඳගෙන ඉන්න කයේ දැනෙන ස්පර්ශය හෝ ඒ කය සජීවීව උෂ්ණයේ සහිතව පැවැත්වීමට අත්‍යවශ්‍ය වෙන්නා වූ ආශ්වාස ප්‍රශ්වාසයේ හිත පැවැත්වීම හරහා ඒ පොට්ටබ්බය වායෝ පොට්ටබ්බ ධාතුව අවබෝධ කරගන්නවා. එයින් ඇතිවෙන ස්පර්ශය තමයි අපි ආධුනික වශයෙන් කටයුතු කරන්නේ. ඉතින් ඒතරින් අපි ගන්න උපදේශයක් ඒක නැත්නම් අපි එතනින් ගන්න ආදර්ශයක් වශයෙන් ගත්තොත් මෙන්න මේ විදිහට හික්මීම සඳහා අපිට තාම දිනු කරගත්ත නැති ශබ්දාදී ඉන්ද්‍රිය දිනු කර ගැනීම සඳහා ආධ්‍යාත්මික උපකරණ කතරයක් තනවා වඩා ගැනීම සඳහා අපි භාවනා මධ්‍යස්ථාන ගියාම ඇහෙන් එන රූප නැති කිරීම සඳහා ඇස්වසා ගැනීම සාමාන්‍ය උපදේශකයන් සලකනවා. පිටින් එන ශබ්ද බාධා අඩු කිරීම සඳහා ශබ්ද අඩු තැනක් භාවනා මධ්‍යස්ථානයකට අපි තෝරගන්නවා. ඒ වගේම ගන්ධ සුවඳෙන් තොර වාතාශ්‍රයක් සාමාන්‍ය වාතාශ්‍රයක් අපි අනුමත කරනවා. ඒ වගේම රස බැලීමක් හෝ කතා කිරීමක් වශයෙන් කයේ ක්‍රියාකාරකම් අතර කරලා තමයි අපි අර දිවේ ක්‍රියාකාර ගන්නතරකල් තමයි අපි අර කයේ ආශ්වාස ප්‍රශ්වාස ස්පර්ශය ලබා ගන්න. අන්නේ විදිහට ලබා ගන්න ගියාම යම් වෙලාවක යම් කිසි කෙනෙක් මම මෙතන දැන් ඉන්නවා කියන තැන හෝ එහෙම නැත්නම් මේ බව තව දුරටත් සාතික කරන ආශ්වාස ප්‍රශ්වාසයේ හෝ ඉන්නවයි කියලා කියන්නේ ඒ වෙලාවේදී ඒ කෙනාගේ රූප සහ ඇහ අතර තියෙන ආයතන සම්බන්ධකම නැති වෙලා තියෙනවා ශබ්ද සහ කන අතර තියෙන සම්බන්ධය නැති වෙලා තියෙනවා. ගාන සුවඳ සහ නාසය අතර තියෙන සම්බන්ධතාවය රස සහ දිව අතර තියෙන සම්බන්ධතාවයේ නැති වෙච්ච චිත්තක්ෂණයක විතරයි කය සහ ස්පර්ශ අතර සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවන් වෙන්නේ. මොකද ස්නායු වැඩ කරන්නේ අන්නේ වැනි න්‍යාය ධර්මකේ වල චිත්ත න්‍යාය වශයෙන් තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ගන්ධ සුවඳ පිළිබඳව තමන්ගේ අවධානය සතිය අප්‍රමාදය යොදවන්න බලනවා නම් යම්ම චිත්තක්ෂණයකට යෝගාවචරයකට දැනගන්න පුළුවන් වුණොත් මම මේ ගත කරන චිත්තක්ෂණේ මට තියෙන්නේ ගඳක් සහ නාසයේ ගඳ සුවඳ දෙන සංවේදනය අතර ගනුදෙනුවක් කියලා ඒ අවබෝධය ඊටාත්ම විප්ලවීයයි ගා සැලකිලිමින් හිටියොත් තමයි ඒක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. එනේම නැත්නම් අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දිගේ නිතරම ලහු පරිවර්ත වෙන පෙරලෙන චිත්ත විදි ධාරාවක තියෙන. ඒ පෙරලියට නිදර්ශනයක්වත් පෙන්වන්න බෑ කියලා සරුවත් සංසේ සඳහන් කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් පරයන්කේ වාඩි වෙලා ශබ්ද නැති, රූප නැති, ගන්ධ නැති, රස නැති නැත්නම් ඒ වගේ උද්දීපන අඩු වෙලාවක මේ තමයි ආශ්වාස වාතය නාස්කාග්‍රේ හැපෙන හැටි. එහෙනම් කවුරු තුලේ වදින හැටි මේ තමයි ප්‍රශ්වාස වාතය වදින හැටි කියලා දැනගන්න හැම චිත්තක්ෂණයකම දන හෝ නොදැනේ යෝගාවචරයට එහෙන් වැగిරෙන්න පුළුවන් කෙලෙස් රාශියක් කපහැරිච්ච බව සද්දහි මහරහා වැగిරෙන්න පුළුවන් කෙලෙස් රාශියක් කපහැරන බව ගන්ධින් රසහරා ගන්ධහරා රසහරා වෙන කෙලෙස් කැපෙන්න පුළුවන් බවත් දැන් ඒ විනෝඩ මගේ හිත විවෘත වෙලා තියෙන්නේ මනෝ විඥාණය ස්පර්ශයට බව තේරුම් ගත්තොත් ඒ ස්පර්ශයේ ඒ වෙලාවේදී ආස්වාස වාතය දැනීමේදී මට රාගයක් පහළ වෙන්නේ නැතය නැත්නම් ආස්වාස වාතය හැපෙන තැන බලා හිටියට ද්වේෂයක් මට පහළ වෙන්නේ නැතය මට නිදිමතක් ඒක නොදැනීමක් නැතය මගේ හිත පරණ ආශ්වාසයක් ගැන හෝ එන්න තියෙන ප්‍රශ්වාසය ගැන නෙවෙයි තියෙන්නේ මේ වර්තමානයේ සිටින ආශ්වාසය ගැනමයි ඒ වගේම සැකේකුත් නැහැ මේ වගේ දුදු වායෝ පොට්ටබ්බ ධාතුව දැකලා නිවන් දකින්න පුළුවන්ද කියලා ආන්නේ වගේ සැක නැතුව හිටියොත් ඒ වර්තමාන චිත්තක්ෂණයේ නීවරණයන්ගෙන් තොර කෙලෙස් වලින් තොර ආශ්වාසයක් දැක ගන්න පුළුවන් නම් එතන සාතිකයක් හම්බ වෙනවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙනොත් කෙලස් නැහැ. හිත තියෙන්නේ කයේ නිසා, වායෝ පොට්ටබ්බ ධාතුව නිසා. ඒ වායෝ පොට්ටබ්බ ධාතුව වශයෙන් පෙනී සිටින මේ ආස්වාස දකින්න වෙලාවේදී ඒක හොඳට සිද්ධි වෙච්ච මනසකට, tempat වෙච්ච මනසකට, තලසුණා මනසකට තේිනවා. ආස්වාසයේ හිත පවතිනකොට සද්ධාවන්ත හිතක තාගයක්, ද්වේෂයක්, නිදිමතක්, ඒ වගේම අතීතනාගත රමණයක්, සෝසකයක් නැහැ. ආන්න ඒ විදිහට පර්යංකයක ඉඳලා යම් යෝගාවචරේ ආස්වාස් ප්‍රස්වාසයේ හිත පහදිනවා නම් ඒ හිත පැහැදීම හරහා ඒ යෝගාවචරය මගේ හිත මේ චිත්තක්ෂණේ මේ එළඹ සිටි මොහොතේ කෙලස් වලින් තොරයි කියලා තේරුම් ගන්නට වාර කීයක් වාඩි වෙන්න වෙයි ආස්වාස් ප්‍රස්වාස කීයක් ගුරු කරගන්න වෙයි වැරදි කී ලක්ෂයක් කරන්න වෙයි. ආන්නේ විදිහට කරලා කරලා අසීමිත අත්පදි රාශියක් හරහා අසීමිත ප්‍රයත්නයක් හරහා අසීමිත නැවත නැවත හොද හොද මඩේ දැමීමක් කරා තමයි ආශ්වාසයක් ආශ්වාස කරන වෙලාවේදී මගේ හිත දැන් තියෙන ආශ්වාසයේ මට ඒ ආශ්වාසයේ උණුසුමට සීතලට කම්පණයට චංචලයට ප්‍රශ්වාසයෙන් වෙන් වෙලා මට දැනෙනවා මේ දැනෙන දැනීම හරහා අර කියන නීවරණ වල පරිවර්තන කෙලේශයක් මතුවෙන්නේ. ඒකට මට දැන් මගේ හිත ආශ්වාසයේ තියෙනවා කියලා නිර්වෘල් භාවයක් තියෙනවා කියලා දැනගන්න විශාල ගමනක් ගෙවම් කරන්න. අන්න ඒ විදිහට ගෙවම් කළා ඉගෙනගත්ත දැනගත්ත මේ සතිය එහෙම නැත්නම් මේ වඩා ගන්න මේ නික්ෂේෂී භාවය ඒ යෝගාවචරය පර්යංකේ ඉන්නකොටම මතුවෙන ගඳකදී හෝ සක්මනක යෙදිලා ඉන්නකොට වාතාශ්‍රයෙන් ඉන්න ගඳකදී හෝ එදිනෙදා වැඩ කටයුතු කරනකොට එන ගඳකදී හෝ ආධ්‍යාත්මික කයේ එන ගඳකින් හෝ බාහ්‍ය වස්තුක එන ගඳකින් හෝ එනකොට එයාට මේ ගඳට හිත ප්‍රධාන තැන දීලා බලනකොටම මට දැන් දැනෙන්නේ ගඳක් මේ ගඳට අභිමුඛ වෙලා තියෙන්නේ නැත්නම් ගඳ ආපాతගත වෙලා තියෙන්නේ නාසයේ තියෙන ගඳ සෝත දැනෙන සංවේදී භාවයටයි කියලා දැනගන්න පුළුවන් වෙනවනම් අච්චර කාලයක් ආනාපාන සති භාවනා පරයන්ක ඉඳලා ලබාගත් දැනුම එක චිත්තක්ෂණයකින් වහාම ගඳ එනකොටම දැනගෙන මගේ හිත දැන් කියන්නේ රූපයක නෙවෙයි ශබ්දයක නෙවෙයි රසයක නෙවෙයි ස්පර්ශයක නෙවෙයි ගඳක කියලා තේරුම් ගන්නවත් එකම අර මෙතෙක් කරපු සියලුම හරයන් කොල කර ප්‍රයත්නවල ඍජු ප්‍රතිපලය ගඳක් ගඳක් වශයෙන් දැක ගන්නකොටම දැක ගන්න පුළුවන් කමක් ඒ නිසා අර මුලින් මුලින් කරපු ආධුනික වැඩපිළිවෙලේ ප්‍රතිඵල නෙලා ගන්න වෙලාවක් තමයි මේ විදිහට ගඳක් ගඳක් වශයෙන් ඉන්නකොටම අල්ලා ගන්න පුළුවන් වෙන්නේ. මේක වෙන පැත්තකින් කියනවා නම් සතර සතිපට්ඨානේ කායානුපස්සනාව කරලා කායනුපස්සනාවේදී සතිය එහෙම නැත්නම් සමාධිය දියුණු කරගෙන වේදනා චිත්ත ධර්ම පහු කරගෙන ධම්මානුපස්සනා මට්ටමට ගියාට පස්සේ තමයි කෙනෙකුට හරියටම ඉන්න ඉරියව්වෙන් ස්වාධීනව මොන ඉරියව්ව හෝ වේවා දැන් මට මේ තියෙන්නේ වැඩ කරන්නේ ගඳක්ය සුවඳ හෝ ගඳ දෙකටම අපි ගන්ධ කියන වචන පාවිච්චි කරනවා අනිත් ගඳකට මගේ හිත එළඹිලා තියෙනවා කියලා දැනගෙන ඒ එළඹී තියෙන අවස්ථාවේදී මට පහළ වෙලා තියෙන මනාපයක්ද අමනාපයක්ද කියලා ආදි වශයෙන් ඒක දැනගන්නවා කියලා කියන්නේ භාවනාවේ උගාවක් ඉතිරි පැතිරි ගිය තල තුන අවස්ථාව. ඒ නැත්නම් ධර්මානුපස්සනාවට වගේ අහුවෙන දෙයක් මෙතන සිද්ධ වෙයි. ඉතින් ඒකයි මම මුලින් කිව්වේ ඒක ආධුනික යෝගාවචිතේකට සුතමේ ඥානය සඳහා පොතේ දැනුම සඳහා හොඳ වුණාට ආධුනිකයෙකුට ඉදින්දා වැඩ කරනකොට මේ ගඩක් වෙන වාරයක් පාසා මට මේ ගඳක්ය දැනෙන්නේ දැනෙන දැනෙන ගඳක් පාසයක මතක සටහනට යන්නේ මනාපමනාප දෙක කියන හරහා මිස මනාපමනාප දෙකට වැටෙන්නේ නැති ගඳක් අපිට අදාළ වෙන්නේ නැති කියන වගේ තීරමක් ගන්න ගොඩක් කල් යනවා. එසේ නමුත් මේ මරණාන්තික මොහොත ගත කරන මේ අනාථපිණ්ඩික සිටුමාට මේක ප්‍රකාශ කරන තමන් කරන තරම් මේ ශික්ෂණය රෙකමන්ඩ් කරන තරම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉස්සරහට යන්නේ සමහර ඇත්ත සූරයි මේකට. සමහර ඇත්තන්ට ආනාපානය කරනකොට ආශ්වාස ප්‍රශ්වාසය අහුවෙන්නේ නැති වෙන්නේ ඉඳ තියෙනවා. නමුත් සමහර කර්ම රූප කර්මාණු රූපෝ නැත්තම් පෙරගෙන ආපු නිශ්චය සම්පත්තට හැටියට මේ ගන්ධ සුවඳ අනුව මනාපමනා පහළ වීම වඩා ප්‍රකට වෙන්නත් ඉතිතියි. නමුත් සම්ප්‍රදාන කූල උගන්නනකොට නම් ඉසල කායනපසනාව හරහා ස්පර්ශය හරහා තේරුම් අරගෙන තන වඩාගත් සති සමාධිය වගේ ධර්ම තමයි අපි ගන්ධ සුවඳ දිහාවට කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා Tamanට ගැළපෙන Tamanගේ චර්ත ලක්ෂණ ගැළපෙන විදිහට මේ ධර්මතාවයේ ගලපලා ගන්න ඕනේ. සර්වචන්නාංශේ <clears throat> සඳහන් කරලා තියෙනවා පුරුෂයෙකුට ස්ත්‍රී ගන්ධ තරම් ඉති ගන්ධය තරම් සිත් පැහැර ගන්නා වූ වෙන කිසිම දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ කියලා. ඒ වගේම ස්ත්‍රියවකට පුරුෂ ගන්ධය තරම් සිත් පැහැර ගන්නා වූ වෙන කිසිම දෙයක් නැහැ. අපි දන්නවා එක බැල්ලියක් පට්ටියට ආපුවාම ඒක පිළිවෙස ගමේ තියෙන බල්ලෝ තේරම පිටිපස්සට එනිසා ණයට අප්පු හැමිලා හරියට එනවා එක බැල්ලියක් පැට්ටියට ආපු ගමන්. ඉතින් මල්ල ගන්ධස්තරේ මල ගෝසාව කුවිලාවේ ත්‍යා ගහනවා සද්දේ. ඉතින් එකම අප්පු හැමිනේකට ටෙලිග්‍රෑම් ගහලා නෙමෙයි ගඳින් තමයි මේක අල්ලගෙන තියෙන්නේ. කවුරුත් කියන්නේ අන්න අරයා මල්වරලා ඉන්නවා මල පිපිලා තියෙනවා වරෙන් කියන්නේ නැහැ. නමුත් පොඩ්ඩ ගඳ වැඩිච්ච ගමන් ගැහුවත් බැන්නත් බත් නොකා හිටියම් මොනවා කරවත් අතපය කඩාගත්තත් ඒක පිටිපස්සේ යන යෑම දිහා බලනකොට අපි උට බල්ලා කියලා කිව්වට බල්ලා අපි දිහා බලන්නේ toy විදිහට තමයි. බල්ලාට පේනකොට වෙනවා අපේ ඕගොල්ලෝ බලුකම් කියලා කතා කරාට මනුෂයාගේ තියෙන ඒ ඒ ධර්මතාවයේ ඉච්චරම තමයි. මොකද අපි පහු කරගෙන ඇවිල්ලා තියෙන මේ මාළුවාගේ ඉඳලා මේ ජීවිතත්ව බාටපත් වෙලා පරිණාමය යනකොට ওই සෑම මට්ටමක්ම පරිණාම අවස්ථාවේදී අපි ගත කරලා තියෙනවා. ඒ නිසා අපි එක එක බාහ්‍ය ආයතන වලට දක්වන ප්‍රතික්‍රියාවල අපි පරිණාමයේ මානවයාගේ සම්පූර්ණ ඉතිහාසය සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒක අවනම්බුවක් නෙවෙයි. කිසිසේත්ම අවනම්බුවක් නෙවෙයි. මේකේ තියෙන සුවිශේෂත්වය තමයි ඒක ක්‍රමයෙන් ගෙවම් කරමින් ගමන් කරමින් නැත්තම් මේ මොලේ ඉස්සරහ තියෙන මේ ෆ්‍රන්ටල් ලෝබ් එක වැවෙන්න වැවෙන්න වැවෙන්න ඒ තිරසනාට නැත්නම් බල්ලෙකුට වගේ නැත්නම් රිලෙවෙකුට වගේ ඒ සත්‍යපතු වඩා මනුස්සයාට තියෙන හැකියාවක් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් මගේ දැන් හිත අභිරමණය කරන්නේ රූපකය, ශබ්දකය, ගන්ධකය, රසකය, ස්පර්ශකය නැත්නම් හිතේ තියෙන හිතවිල්ලකය කියලා වෙන්කොට හඳුනා ගන්න පුළුවන් ගතිය පරිණාමයේදී අපිට ලැබිච්ච සුවිශේෂී අවස්ථාවක්. ඒක හඳුනාගත්ත මිනිහට භාවිත මනසක් ඇති මිනිස්සෙක් නැත්නම් මනස උසස් මනුස්ස කියනවට ගැළපෙන තත්ත්වයක් තියෙනවා. නමුත් ඒ ඔක්කොමත් තියෙන්නේ අර පිළිසන්තාලෙට ඒව දිගේම යනවා කියන අශික්ෂිත මනුස්සකමට නොලැබෙන ගතියක් කියන. නමුත් ඒ අර ශිෂ්ට සමාජයේ විසින් ඇති කරගත්ත නීති පද්ධතියක් නේ තියෙන්නේ. නමුත් අපේ ජාතිය බෝකිරීමේ කටයුත්ත දිහා බලනකොට මේ ඔක්කොගෙම කරන්නේ එකයි. තීර්ෂනාගේ සිද්ධ වුණා අනුශරි සිද්ධ වුණා, තිස්ත්‍යාවි සිද්ධ වුණා, තුෂාවි සිද්ධ වුණා. මේ අන්තරයක් තියෙනවා. මේ අන්තරේ කිසිම තැනක කොන්නකවත් නිවන නැහැ. කිසිම තැනක මේ න්‍යාය පත්‍රයේ නිවනක් හෝ විවේකයක් හෝ හුදකලාවක් හෝ ඇත්තෙම නැහැ. ඉතින් ਸਰුවචන්නාංශිකයේ තියෙන විශේෂත්වය තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ හිත විවිධ අරමුණු දිගේ විවිධ ඉඳුරන් දිගේ මේ ආශාව සංතරපණය කිරීමට මාන්නය දිනු කර ගැනීමට මම වෙමි කියන එක ඉච්ඡිත කර ගන්නට අසහාය ප්‍රයත්නයක් දරද්දී ඒ ප්‍රයත්නය තේරුම් ගැනීමම නිවන කියන තරමට සර්වඥන් වහන්සේ විප්ලවීය වෙලා තියෙනවා. ඉතින් සදාචාරවාදියා කියනවා ඒ ප්‍රයත්නය තේරුම් ගැනීම අශික්ෂිතයි. ඔකතා කරන්න යන්න එපා. හොඳ නෑ. ඒව නෙවෙයි කරන්න තියෙන්නේ. ඔයාලට හිතයන් නැතුව අරසා කරලා පැත්තක තියන්න. ඒක සමත උපක්‍රමයක් විදිහට අපි යොදනවා. නමුත් ඒක ඉස්තිර සාර වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒක හරියට බල්ලෙක් මේ මරිච්ච සතෙක්ගේ කුණකට කණ්ඩ හදනකොට කබරේ ජරාවක් කණ්ඩ හදනකොට ධනුවක් දාලා අල්ලගෙන ඉන්න තාක්කල් ඒ සතා අපිට ඒ කුණෙන් අයින් කරගෙන තියන්න පුළුවන් නමුත් ලනුව කඩාගත්ත ගමන් උගේ ස්වභාවය තමයි නැවතත් ගිහිල්ලා ඒ කුණට අදිනවා ඒ වගේ මේ නාසය සොයාගෙන යන්නේ අනිවාර්යයෙන්ම ඒ ස්වභාවික වර්ණයට ගැළපෙන විදිහට තමන්ගේ තණ්හාමාන දික්ටි ජීවුණු කිරීමට අවශ්‍ය කරන්නා වූ කෙලස් වගුරුවන්නා වූ ප්‍රපංච කරන්නා වූ පිටක් දිගේ යන. ඉතින් පු탁ඥය කියලා කියන්නේ ඒක පිළිගන්න. නමුත් ਸਰවඥාන්සේ පු탁ඥයන්ට එකම ආරාධනාවක් කරනවා. ඒක කෙරෙද්දිම හැකිතා ඒක දිහා බලාගෙන ඉන්න ඒක පිළිබඳව උණයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැතුව ඉක්මවාගත්තයි කියලා ආඩම්බර වෙන්නේ නැතුව ඒක දිහා බලන්න පුළුවන් නම් අන්නේ බැල්මට විපස්සනාව කියලා කියනවා. සුවිශේෂී දක්මක් මේ ගඳ දිගේ අපි ගිහිල්ලා විවිධාකාරයෙන් මතුවෙන මතුවෙන හැම ගඳකටම එක්කෝ මනාපේ පහල කරනවා එක්කෝ අමනාපේ පහල කරනවා යම් ගඳක් මනාපමනා පහල කරන්නේ නැත්නම් ඒක අපේ මතකෙට යන්නේ නැහැ. ඒක සිද්ධියක් වෙන්නේ නැහැ. සිද්ධියකට වෙන්නේ මතක හිටින්නේ, කැපි පෙනෙන්නේ මනාපමනාප දෙක තීව්‍ර වෙච්චි ගන්ධර තමයි. ඒක නිසා පටන් අර ගන්නකොට යෝගාවචරයක් වුණත් මූලික භාවනා අඩුම කඩම සහිත උපකරණ සහිත යෝගාවචරයක් වුණා ඉස්සල්ලාම මේ ගාහන සම්පස්සේ අල්ලා ගන්නකොට වඩා හොඳ සුවඳක් වඩා තීව්‍ර ගඳක් කරා තමයි තමන්ගේ හිතට කරදර වුණා කියන චෝදනාවකින් හෝ නැත්නම් හිත බැඳිච්ච චෝදනාවකින් මේ දෙක දිගේ තමයි පටන් ගන්නේ. පටන් අරගෙන යනකොට උඟක් අමාරු වෙట్లా ඉවරයි. සුවඳක් නම් ලොකු මනාපයක් පහළ වෙලා නඩක් නම් ලොකු අමනාපයක් පහළ වෙලා එතකොට හිත ඔද්දල් වෙලා හිත කෙලෙසිලා හිත ගොඩ ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. කෙසේ නමුත් අඩු ගාණ ඒ වෙලාවේ මෙනෙහි කිරීමක් කරන්න පුළුවන් නම් මට මේ මනාපය කියන කෙලෙසිය හෝ අමනාපය කියන කෙලෙසිය පහළ වෙලා තියෙන ගඳක් හරහා කියලා නාසය හරහා කියලා මෙන්න මේ වෙන්කොට දැන ගැනීම පරිච්ඡේද ඥානය කියලා කියනවා සුවිශේෂී ඥානයක් ආන් ඒ බව සතුටු වේතු කාරණාවක් කියන එකයි මේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය ගැන ශාස්ත්‍රීය පැත්තෙන් බලනකොට කියන්නේ ඒ වෙනකොටත් මනාපේ පහළ වෙලා ඉවරයි. ඒ වෙනකොටත් අමනාපේ පහළ වෙලා ඉවරයි. නමුත් ඒ විදිහට ඔද්දල් වෙලා තියෙන වෙලාවේදී හෝ දැනගන්න මේ මනාපේ පහළ වෙන්නේ ග්‍රහණයක් සම්බන්ධ කරන නහය සම්බන්ධ කරන. අමනාපේ පහළලා තින්නේ මේ වගේ කියලා හරියට තෝරලා බේරලා දැනගන්න පුළුවන් නම් ඒ කිනාට හම්බ වෙන අතිරේක ලාභේ තමයි ඊගාව දවසේ ඉවැනිම ගඳක් සුඳක් පහරම්ප එච්චරම මනාපේ පහළ වෙන්නේ ඉස්සර වෙලා එච්චරම අමනාප වෙන්න ඉස්සලා දැන් මම ඇදීගෙන යන්නේ නාශේෂා ගඳ කියන පෙත දිගේ බව දැනගන්න පුළුවන් වෙනවා දැනගන්න පුළුවන් වෙන්න වෙන්න වෙන්න කෙලස් වල තියෙන නපුර බලපෑම අධිකාරී ශක්තිය මුලින් මුලින් අල්ලගන්න අල්ලගන්න අධිකාරී ශක්තිය අඩු වෙනවා අපි යෝනිසමංස කාර්ය කියලා සඳහන් කරනවා ඒ නිසා යෝගාවචරයා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන තමන්ගේ යෝග ජීවිතයේදී ගන්ධ සුවඳ නැති තැන් හම්බ වෙනවා නම් හොඳයි. නමුත් එහෙම එකක් නෙවෙයි ලෝකය කියන්නේ ඒකාන්තයෙන්ම ගන්ධ සුවඳ දෙක තියෙන එකක්. ඒක නිසා අපි බලන්න ඕනේ මතුවෙන ඕනම වෙලාවක ගඳක් මේක සුවඳක් ආදී වශයෙන් මේ දෙක නිසා හිතට පහළ වෙන මේ මනාපමනාප දෙක ඒක හරියට මේ ගඳෙන් සුවඳ වෙන් කරන්නසේ රූපයෙන් ගඳ වෙන් කරන්නසේ ශබ්දයෙන් ගඳ වෙන් කරන්නසේ මේ දකින මුලිච්ච වෙන ගාහණය ගඳ සුවඳ දෙක එක සංසිද්ධියක් ඒ වෙනුවෙන් පහළ වෙන මනාපමනාප දෙක ප්‍රශ්න හාත්පසික වෙනස් සංසිද්ධියක් කියලා මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ගතියට එනවයි කියලා කියන්නේ වාක්‍යුණු මනස. මම ඒකම නැවතත් කියනවා මේ කියන්න හදන කාරණාවේ තියෙන ගැඹීරත්වය වැඩි නිසා. අපි ඉස්ලාමයේ ආශාස ප්‍රසවාසයෙන් මේ ආශාසය මේ ප්‍රසවාසය කියලා ඉනේන ආශාස ප්‍රසවාසයේ සත්‍ය ප්‍රවැත්ීමේ ශබ්ද නැති රූප නැති ගන්ධ නැති රස නැති අවස්ථාව අවස්ථාවක ආශාස ප්‍රසවාසය ආනාපාන සතිය හදාගෙන අපි වෙලා තේරුම් ගන්න දැන් හිත තියෙන ආශාසය ප්‍රසවාසය නෙවෙයි. ශබ්දක නෙවෙයි. ගන්ධක නෙවෙයි. රසක නෙවෙයි. රූපයක නෙවෙයි. ඊගාට ප්‍රස්වාසයට යනවා නම් දැන් ආස්වාස ප්‍රස්වාසය තුනේ ආස්වාසයේ ගන්ධ නෙවෙයි, රස නෙවෙයි, පහස නෙවෙයි කියලා තේරුම් ගන්න. තේරුම් ගන්නකොට ආස්වාසයේ වශයෙන් ආස්වාසයේ යත්තා වූ පෞද්ගලික ලක්ෂණ දැන ගැනීම එක පැත්තකින් අපිට ලකුණු ලැබෙන අතර එහා සමානාත්මකව සාපේක්ෂව තියෙන එක ප්‍රස්වාසය නෙවෙයි, ශබ්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි, රූපයක් නෙවෙයි. ආදිවාසී මෙන්න මේ දෙකම දැනගත්ත දවසේ අපිට මේ විෂය පිළිබඳව පරිචයක් වශයක් කරගන්න. ඉතින් මේ විදිහට ගිහිල්ලා තමයි රූපයක් දක්න වෙලාව, ශබ්දයක්, ගඳක්, රසක්, පහසක් වශයෙන් ඔක්කොම එකම සමීකරණේ වැඩ කරනවා. අන්න එතනදී මේ ගඳ කියන මේ අද දවසේ මාතෘකාව ගත්තොත් ගඳක් සුවඳ හෝ සුවඳක් හෝ ගඳක් කියලා ගමුකෝ. ඒක නාසයට මුලිච්ච වීම, ආපాతගත වීම, මූණට මුණලා සිටීම සජී පංචෝකාර භාවයක් තියෙන හොඳ සජීවි කෙනෙකුට හම්බ වෙච්ච වටින අවස්ථාවක්. බුද්ධඥය ඒක අනිවාර්යයෙන්ම ගන්ධ සෝමන මනාපමනාපේ පහල කරගෙන ඒ අනුව තම වාසනාවන්තෙද්ද අවාසනාවන්තෙද්ද කියලා දිකට හිතවිලි පවත්නවා යෝගාවචරයා හොඳට තේරුම් ගන්න හදනවා මම දැන් ඉන්නේ ගඳ සුවඳ බැලීමේ රූප බැලීමේ නෙවෙයි ශබ්ද ඇහිීමේ නෙවෙයි රස බැලීමේ නෙවෙයි ආනාපාන ආදී පහස ලැබීමක නෙවෙයි සක්මන ආදී පය පොළවේ ගැටීමක නෙවෙයි ගන්ධක සුවඳෝ ගන්ධක ඉන්නේ කියලා තේරුම් ගන්න. ඒක උඟාකල් පුරුදු කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේ වස්තුව ගන්ධ සුවඳ ධනවන වස්තුව ආපాతගත වීම එකක් මතුවෙනේ වස්තුව අනුව මනාපේ හෝ අමනාපේ පහළ වීම වෙනස් දෙයක් කියලා. අපිට කියන්න පුළුවන් ගාඳා ගහාන සම්පස්සයත් එකතු වීම රූප ධර්මයක්. මේ ගඳ ගෙනින වායු අංශු ඇවිල්ලා නාසයේ ගැටීම රූප ධර්මයක්. එතකොට මේ රූප ධර්මයේ අනුව ඇතුළතින් ඒකට මනාපයෝ අමනාපේ පහළ වීම ඥාන ධර්මයක්. ඉතින් මේ දෙක සම්පාද වීම අනුව තමයි අපිට ගඳේ වේදනාව දැනෙන්නේ, ගඳ පිළිබඳ සංඥාවක් කරන්න පුළුවන්, ගඳ පිළිබඳ සංස්කරණයක් කරන්න පුළුවන් වෙන්නේ, මේක රූප මේක නාම කියලා වෙන් කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ නඩක් දැනෙන දැනෙන අවස්ථාවේ ලෝාන්තරන් සැලකිලි සතුටක් වෙලා අප්‍රමාද වෙලා මේ අසවල් ගඳ ඒ සඳහා මට ඇති වෙච්ච මනාපේ වමනාපේ මේකයි කියලා මෙන්න මේ ටික වෙන් කර ගන්න පුළුවන් වෙච්ච දවසක් ආවොත් ඒ යෝගාවචරයට තව ඩිංගක් මමකට මේ ටිකක් ගැඹුරු ඇති නමුත් තව ඉස්සරහට ගියොත් කියන්න පුළුවන් ගඳ පැමිණීම බාහිරයේ සිට නහය දක්වා එන එකක් බාහ්‍ය වස්තු කියන ගඳක්. නමුත් මනාපමනාවේ පහළීම ඇතුලින් පිටතට යන එක. මේ යෝගාවචරය විසින් මේ සංසිද්ධියට වගුරුවන එකක්. මේ දෙක උනාට පස්සේ තමයි ගඳ විඳීම, ගඳ හඳුනා ගැනීම, ගඳ විශේෂයි සකස් කිරීම කිරීම මේ වෙන්කොට දැන ගැනීම සිදුවේ. ඉතින් ඒක නිසා පහළ වෙන පහළ වෙන ගඳක් පාසා ඇතුළතින් වැගිරීමක් සිදු වෙන්නේ නැත්නම් සිදු වෙන්නේ නැත්නම් ඒ ගඳෙන් කිසිම කෙලෙසයක් උපදින්නේ නැහැ. ඒ ගඳ ගණන් ගන්න දෙයක්වත් නැහැ. ඒක සිද්ධියක් වෙන්නේ නැහැ. අපිට ගඳ සිද්ධියක් වෙන්නේ කෙලෙස් උපදින්නේ මාර බලවේගයක් වෙන්නේ මතකෙට යන්නේ. ඒ මතුවෙන ගඳට අපි ඇතුළෙන් මනාපේ හෝ අමනාපේ පහල කරොත් විතරයි. ඉතින් ඒ නිසා ඇතුළතින් මේ පහළ වෙන මනාප මනාප දෙක ඒ යෝගාවචරයාගේ අත්‍යන්ත පෞද්ගලික ලක්ෂණයක්. යෝගාවචරය හිතනවා මේ පිටින් ආපු ගඳ නිසායි මනාපමන අපේ පහළ වුණේ. ඒ නියම තමයි අපි ගඳට චෝදනා කරන්නේ. නැත්නම් ගඳට ප්‍රේම කරන්නේ. කොහොම ਸਰවචන හිතාම් ප්‍රවේශයෙන් මතක් කරනවා. මතුවෙන ගඳ සෝඳ මොකද වුණ මොකක් වුණත් පහළ වෙන මනාපමනාපතාවේ යෝගාවචරයේ උපදි සම්පත්‍ය වල හැටියට ආශ්‍රව ධර්ම වල හැටියට ආශෝ ධර්මටයි සිද්ධ වෙන්නේ. ඒක නිසා බාහිරයේ ගඳ සුවඳ වෙනස් කරන එක නෙවෙයි හික්මීම කියන්නේ. ඒ ගඳ සුවඳ වෙනුවෙන් ඇතුලින් වැగిරෙන, දකින් දකින් වාරයේ වැగిරෙන මේ මනාපමනාප දෙකට වග වෙනවනම් ඒක ලොකු සදාචාරයක් වෙනවා. ඒක සදාචාරාත්මක වගවීමක් වෙනවා. නමුත් ඒක තටමලා අදිස්ථාන කරලා ප්‍රාර්ථනා කරලා පොත් කියවලා ගන්න බෑ. ලක්ෂ කෝටි වාරයක් වරද්ද වරද්ද කරලා කරලා කරලා කරලා මතුවෙන මතුවෙන ගඳක් සුවඳක් වෙනුවෙන් මනාපමනාප පහල කිරීමේ කටයුත්ත මගේ නැහැදිච්ච කම මගේ අභාවිත මනස මගේ හික්පිච් නැති ගතිය අශික්ෂිත ගතිය කියලා ඔකට අපි ගන්නට ඕනම කියලා. ඒ නිසා මට වග වෙන්න නම් මගේ අශික්ෂිත භාවය නැති කරලා ශික්ෂිත වෙන්න මගේ අභාවිත මනස නැති කරලා භාවිත මනසක් ඇතිකරන්නේ මගේ නැහැදිච්ච ගමනයි කියලා හැදිච්ච ගතියක් ඇතිකරනද අපිට වැරදි ලක්ෂ ගාණක් කරන්න වෙනවා. එනේන ගඳට අපි ලේබල් එකක් දානවා. ඒක සුවඳයි. මේක ගඳයි. මේක මනාපයි. මේක අමනාපයි. මේක මංගලයි. මේක දුමංගලයි කියලා. අන්නේ දාන ලේබල් එකේ ඒ ඒ හඳුනා ගැනීම කරන ක්‍රමය එක එක්කෙනෙකුට වෙනස් වෙන ආවේනික ලක්ෂණක් මිස එක ගඳකින් දෙන්නෙකුට සමානම නාපමනාප පහළ වෙන්නේ නැහැ. එක්කෙනෙකුට වුණත් එකම ගඳ සුවඳ දිගින් දිගටම ආග්‍රහණය කරනකොට එකම මනාපමන අපේ පහළ වෙන මේ අතර පුදුමාකාර විපරිණාමයක් තියෙනවා. ඒ විපරිණාම ස්වරූපයට යන්න නම් අපි තේරුම් අරගන්න වෙනවා මතුවෙන මතුවෙන ගඳක් පාසා ඒක අභ්‍යන්තරකරණය කරන්න කෙලෙස් වගුරුවන්න ඒක සිද්ධියක් වෙන්න මාර බල වේගයක් වෙන්න කෙලේශයක් වෙන්න අපි ඇතුලෙන් අනිවාර්යයෙන් මේකට මනාපමන පහල කරගන්නවා. පහල කරේ නැත්නම් ඒ මතුවෙච්ච ධර්මතාවයෙන් ඇතුළට ආසාදනයක් වෙන්නේ නැහැ කෙලස් වැగిරෙන්නේ නැහැ ඒ නිසා අපි ඉස්සලා ඉස්සලා මේ කෙලස් වැగిරෙන පු탁 යන ලෝකේ ඉඳලා ආර්ය ලෝකෙට යනකොට මතුවෙන මතුවෙන අවස්ථාවේදී මේ මතුවෙන මතුවෙන දේ පිළිබඳව පොත් ලැබීමක් කිරීමෙන් දැන ගැනීමෙන් තමයි අපි අපි කොච්චර න්‍යායපත්‍යක් නැති જાතියක්ද කියන එක අපි කොච්චරක් බාහිර වස්තු අනුව අපේ ආවේග වෙනස් වෙන જાතියක්ද කියලා තේරුම් ගන්න. කීටික තේරුම් අර ගන්නකොට උගෝදෙනකොට පශ්චාත්තාප වෙනවා. උගෝදෙනෙක් හිතනවා ඒක නොවිය යුක්තක් කියලා. උගෝදෙනෙක් හිතනවා ඒක කරුණයක් කියලා. උගෝදෙනෙක් කියනවා මේ ගඳ සුවඳ නදකින් නොපතන් කියලා. මොකද මේ පිටින් තියෙන ගඳ සුවඳ නිසා තමයි මම මේ ආතුර වුණේ, ආවේග වුණේ කියලා. නමුත් ਸਰවඥාන්සේ එහෙම ආත්මවාදයකට බර උත්තර දෙන්න නෙවෙයි කතා කරන්නේ. ගඳක් කියන වෙලාවේ පූර්ණ නිගමනකින් තොරව ඒක දිහා ඒකට අපි කරන ප්‍රතික්‍රියාව අපි ඒකට දක්වන ආකල්පේ හොඳට දෙවෙන් තුන්වැන්නෙක් බලන්න ආසේ ඒක දිහා බලාන හිටියොත් ගා කල්යයි මේ ਸਰවචනාංශේ විස්තර කරලා දෙන්න හදන නැත්නම් මේ සාරිපුත්‍ර සංශේ විස්තර කරලා දෙන්න හදන ඉන ගඳ සුවඳට ස්වාධීනයි අපි ඒකට ඇති කරන මනාපමන. ඒක නිසා පටන් ගන්නකොට එකක් තව දෙනට යන තව එකක්. දෙන්නෙක් තුන් දෙනෙක් ගත්තොත් දෙන්නත් තුන් දෙනාට වෙන වෙන ගන්ධ සුවඳ පිළිබඳව වෙනස්කම් ඇති වෙන්නේ. අන්න ඒක පිළිබඳව අවබෝධ කරනකොට ඇති වෙන විපරිණාම ස්වરૂපය ආධුනිකයා මුසුප්පු කරවන සුළුයි. ආධුනිකයා බලාපොරොත්තු සුන් කරවන සුළුයි. නමුත් භාවනා කරලා කරලා කරලා පුරුදු වෙච්ච එකන තියෙනවා මේක අමාරු වුණාට ගැඹුරු වුණාට සර්වචනාංශ ඉන්න කාලේ මේ අනාථ පින්තික සිත්තුමාට කියපු බණ වගේ දැනට අභියෝගේ ඒ විදියමයි නිතර නිතර උත්සාහ කරන මනසට ඒ හා සමාන ප්‍රතිඵල හම්බ වෙනවා. මුඟ දෙනෙක් පෙළඹෙන්නේ නැහැ. පෙළඹෙන්නේ නැත්තේ මොකද ඒ තරම් පෞරුෂත්වයක් නැහැ. ඒ තරම් ආධ්‍යාත්මික පිටකොන්දක් නැහැ. ඒ තරම්ම කායानुපස්සන හැකියාවක් නැහැ. ඒ තරම්ම සතියක් නැහැ. ඒ තරම්ම අප්‍රමාදයක් නැහැ. ඒ තරම්ම කෙලෙස් වල තියෙන මේ සූක්ෂම කතිය දන්නේ. ඒ වෙනුවට අපි කරන්නේ ගඳට බයි. සුවඳට බයි. ඉතිනයි ගඳ සුවඳෙන් තමයි අපි මේ මුසුප් උනේ, අපි මුසපත් උනේ, අපි ආවේග ජනක උනේ කියලා. ඉතින් ආධික මනසේ එම නෙවෙන්නෙත් නෙවෙයි. නමුත් ඒ කියන කතාවෙන් කවදාකවත් ගැළවීමක් එන්නේ නැහැ. කතාව සම්පූර්ණ ආත්මවාදී කතාවකට යනවා. ඒ නිසා අපිට ගැළවීම සඳහා ලොකු ක්‍රමවේදයක් හරහා ගිහලා තමයි අඩු ගන්න මේ ගැළවීම පැත්තකදීදී ගැළවීම පිළිබඳ කරන බණක තියෙන සුතමේ ඥානෙවත් ලබනද එහෙන එල්ලයක් ඇතුව නැවත නැවත ඒකෙ යෙදෙන්න. ඒ නිසා මට හිතුණා හුඟක් වෙලාවට මම මේ උදුරා දක්වන උපුටා දක්වන මේ මාළුක පුත්තු සූත්‍රයේ මේ ගඳ සම්බන්ධ සිද්ධිය මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ තේරුම් ගත හැටිය අපි පොඩ්ඩක් ඉදිරිපත් කරගනිමු කියලා. එතකොට අපිට මේ පිළිගික්සුත විඥාන වශයෙන් ගත්ත දේ අපි අදහනවා නම් අපිට ඒකට පුංචි ක්‍රම වේද හොයන්න පුළුවන් වෙයි. මේ දැනින් ගැලවිලා යන්න පොඩේ එන්න. සර්වචන්නාංශේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේට හිත්වත් දඬ අහනවා ආලෝක බුද්ධයේ යම් ලෝකෙ මේ නහයෙන් දැනගත යුතු ගඳක් තියෙනවා. මොකක් කවදාකවත් විඳලා නැහැ. දැන් විඳින්න ලැබිලත් නැහැ. ඔබ විඳින්න උත්සාහ කරන්නේත් නැහැ. මත්තට උඹට විඳින්න වෙන්නේත් නැහැ. අන්න එවැනි ගඳකින් කවදාකවත් ප්‍රේමයක්වත් ඡන්දයක්වත් රාගයක්වත් නැත්නම් හිත කෙලෙසීමක් ඔබට වෙයිද කියලා. ලෝකේ තියෙන යම් ආකාරයක නහයෙන් විදියට ගඳක් කවදාකවත් ඒක අත්දකලා නැහැ. දැන් අත්දකින්න වෙලක් නැහැ. දැන් අත්දකින්න ඔබ තටමන්නුත් නෙවෙයි. ඔබට ඉස්සරහට හම්බ වෙන්නේ නැහැ. අන්න එවැනි ගඳකින් ඔබට කවදාකවත් ඡන්දයක් ප්‍රේමයක් රාගයක් මතුවේ දෙන්නේ. ඉතින් මාළක පුත්‍ර සාන්තිගේ උත්තරේ කෙටි නාස්තික උත්තරයක් නැත ස්වාමීන් වහන්සේ. ඉතින් හොඳට මතක තියාගන්න අපිට කෙලෙස් උපදින්නේ අපි හම්බ කරපු ගඳෙන් තමයි. අනුමෙතෙක් නොවිඳපු හෝ විඳින්න වෙන්නේ නැති එකක්වත් නැහැ. ඒක නිසා අපිට ගන්ධය හරහා යම් කෙලෙසයක් ඉපදුනා නම් අඩු ගන්න සීල 50කට තමයි බක් කියන්නේ මේක සල්ලි දීලා ගත්ත කෙලෙසයක්. ලෝකේ තියුණාට ඒ ගඳ අපිට ඒක අදාළ වෙන්නේ අපි මේ විවිධ ආකාර ගඳ සුවඳ ඒ උරුලාවට ඌට ආවෙනික ගඳක් තියෙනවා. මිනිස්යාගේ තියෙන ගඳර කියන්නේ ජීවන සුවඳ කියලා, හඩු ගඳ කියලා කියනවා. ජීවන සොඳ කියලා තමයි අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන්නේ. අද මේ ඉන්න බැරි තරම් එනවා සමහරවල්. ඒ කර්මා රෝ දෛවෝපගතව අපි එතෙන් තමයි යන්නේ. ඒකමයි ඉල්ලන්නේ. ඒක ලෙවල ඒකට බැන බැන ඉන්නවා. තමාට සල්ලි දීලා ගන්න. ඉතින් මානකපුත්තු ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ බුදුහාමුදුරු කියනවා ලෝකේ ගඳ තිබුණාට උඹට gadu ගන්නේ ඕන කමක් නැහැ. ඒ ගඳ උඹ විඳලක් නැත්තම් දැනට විඳින්න ලැබිලත් නැත්නම් ඔබ විඳින්න හොයමිනුත් නැත්නම් මත්තට හම් වෙන්නේ නැත්නම් එහෙම ගන්නකින් කවදාකවත් ඔබට කෙලෙස් උපදින්නේ නැහැ. එහෙමනම් කෙලෙස් උපදින්නේ මේ වර්තමානයේ දැන් විඳින ගඳෙන් පමණයි. ඒක නිසා අපි අතීත ගඳ පිළිබඳව භාවනා කළ යුතුත් නැහැ. ඒක කෙලෙසුත් නැහැ. ඒක භාවනා කරලා නිවන් දකින්න බෑ. මත්තේ එන්න තියෙන ගඳ පිළිබඳව භාවනා කරන්නත් බෑ කළ යුතුත් නැහැ කෙලෙසුත් නැහැ නිවනත් නැහැ. සබ්බදිනතා කෙලස් තියෙන මේ වර්තමාන මොහොතේ විතරයි ඒක රූපයක් නිසා ඇහැ නිසා වෙන්න පුළුවන්. ශබ්ද නිසා ගන්ධ නිසා වෙන්න පුළුවන්. ශබ්ද නිසා කන නිසා වෙන්න පුළුවන්. නැත්නම් ගන්ධ නිසා නාසය නිසා වෙන්න පුළුවන්. හරියටම මේක දැනගෙන දැන් මේ මට මගේ හිත කුප්පලා තියෙන්නේ, අවිශ්ලා තියෙන්නේ, රූපණේ වෙලා තියෙන්නේ, කෙලසිලා තියෙන්නේ. ගඳක් නිසා කියලා ඒ වර්තමාන මොහොතේම ඒ ගඳ ප්‍රමාණ කරන්න පුළුවන් නම් අපුතුමාකාර කොටු කිරීලකට වශී කර ගැනීමකට දමනය කර ගැනීමකට දපන දමා ගැනීමකට ආම්බාම් කර ගැනීමකට ලක් වෙනවා. හැබැයි ඒකවල භයානක දෙයක් සිද්ධ වෙනවා. යම් වෙලාවක මම දැන් ගඳක් විඳින්මින් ඉන්නවා කියලා සතිය පිටුකවන් ගඳෙන් ලැබෙන ආස්වාදේ නැතුව. නැත්තම් ආදීනවේ නැතුව. ඉතින් ඒ නිසා අපට බරපතල තීන්දුවකට එනවා මේ ලැබිච්ච ගන්ධ සුවඳ මනාපමනාප දැනන විජවනවද විඳිනවද එහෙම නැත්නම් ඒක සතිය පිටවා ගැනීමට ආරවුණක් කරගන්නවද කියනකොට යෝග ජීවිතයේදී වර එක ගන්ධ සුවඳ අභිරමණයට යනවා වර එක සතිය පිටවන්න යනවා තාම යෝගාවචරයට දෙන්නේ නැහැ ගන්ධ සුවඳ බලන්න ගියොත් නරකක් වෙනවා සතිය පිටවන්න આવොත් කුසලයක් සිද්ධ වෙනවා කියන මේ වෙලාවේ යෝගාවචරයට නොතේරීම අවාසියටයි පිටලා තියෙනවා මේකයි සංසාර ගැටි. යම් දවසක යෝගාවචරය එනේන ගඳක් පාසනම් ඕනේ නෑ. අහුවෙච්ච වෙලාව ගඳක් ගන්න අනේ මේක මේ ගඳ බව දන්නවා නම් ඒක සතියක්. ඒක එළඹ සිටීමක්. මෙන්න මේක බුදු කෙනෙක් පහළ වෙච්ච නැති කාලෙක කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. චින්තාමය වශයෙන් සත්‍ය දැනගන්න ලැබෙන්නේ නැහැ. සාක්ෂාත් කරගන්න කම්මනේ අනේ මට ගඳ එනකොට ගඳ බව මම දැන් දන්නවා. ඒ විශාල සුත්‍රමය ඥානයක ප්‍රතිඵලයක්. විශාල චින්තාමය ඥානක ප්‍රතිඵලයක් වැඩි විස්තර නැතුවත් මම අඩුවානේ දැන් ඉන්නේ ගඳක බව දන්නවා. ඒ ඒ දැන ගැනීම පිළිබඳව ප්‍රසාදය. අශීදති කියන වචනේ පාවිච්චි කරන්නේ ප්‍රසාදයේ පහළ කෙරුවොත් ඒක ගඳ වුණත් සුවඳ වුණත් සතුටක් ඇති වෙනවා. මම ඉන්නේ ගඳක රූපයක නෙමෙයි ශබ්දයක නෙමෙයි නාසයක රස රසයක නෙමෙයි ස්පර්ශයක නෙමෙයි ගඳ කියලා දැනගෙන ඒ දැන ගැනීම සිද්ධුනේ විශාල ශික්ෂණයකින් බව විශාල සුතමේ ඥානකින් බව විශාල චින්තාමය ඥානකින් බව යම් කිසි කෙනෙක් ඒ චිත්තක්ෂණයම පහදිනවනම් තත් ආයතනේ ආයතනේ පසීදති ඒ දැනගත්ත දැනගැනීම පහදිනවනම් ඒ යෝගාචරයේ රසය පිළිබඳව ආධිනව ආස්වාද නැති වුණාට ගන්ධ පිළිබඳ ආස්වාද ආධිනව නැති වුණාට මේ දැන ගැනීම පිළිබඳව චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤාව උදපාදි විද්‍යාව උදපාදි ආලෝකෝ උදපාදි යයි. ගන්ධ ගන්ධ වශයෙන් දාන්න. ඔත් මේක හුඟක් අමාරුයි. ගඳක් ගඳක් වශයෙන් දැන ගැනීම කුසලයක්. පැහැදිලිවත්ක් බව තේරුම් ගන්න අමාරුයි. භාවනා කරනවට වැඩියි. හිතන්නේ සුවඳක් වශයෙන් දැකීම පමණමයි කුසලයේ කියලා හිතනවා. ගන්ධ සුවඳ දෙකම දැන ගැනීම සමාකාරව සලකන තරම් අපේ අෂ්ටෝක ධර්මේ කම්පාණ වෙන හිතක් නැහැ. විපස්සනා හිතක් නැහැ. ධර්මය අවබෝධ කරගන්න හිතක් නැහැ. අපිට තියෙන කොහොම හරි නාය පිනවන එක. නිසා යෝගාවචරයට නිගන්ධකයි මම පැටලලා දෙන මේකයි කෙලෙස් මේකයි මාර බලවේගේ මම දැන් අඩු ගානේ සතුටක් වෙලා තියෙනවා ගඳක මේකෙන් එන එකත් සෑහෙන දක්ෂකමක් මේක සමාදම් වෙන එක මේක හිත පහදින එක මේක ලොකු ශික්ෂාවක ප්‍රතිඵල බව දැනගන්නවා කියන එක සම්පූර්ණම ස්වාධීන කාරණා. ඒක සිද්ධ වෙන්නේ බුද්ධෝත්පාද කාලේ පමණයි. ඒක සිද්ධ වෙන මිනිස්සුන්ට පමණයි. ඒකට ක්ෂණ සම්පatti කියලා කියනවා. ඒක සිද්ධ වෙන බණහප කෙනාට විතරයි. ඒක සිද්ධ වෙන කල්යාණ මිත්‍රන් ඇසුර කරනාට විතරයි. අබිනිෂ්ක්‍මණය කරපෙක් කරාට විතරයි. අබිනිෂ්ක්‍මණය කියපෙන් පැවිද්ද කියලා සඳහන් කරන පැවිද්ද කියලා කියන්නේ මේ මිනිස්සයා එතනදී මට මෙලා රූප දකින්න හම්බුන්නේ නැහැ නේ කියලා පශ්චාත්තාපයක් නැහැ. ශබ්දයක් අහන්න හම්බුන්නේ නැහැ කියලා පශ්චාත්තාපයක් නැහැ. ශ්‍රද්ධා මේ රස බලන්න හම්බුන්නේ නැහැ, පහස ලබන්න හම්බුන්නේ නැහැ, මට මේ ගඳක් හම්බුනේ ඒක දන්නවා කියලා ඒ ලැබිච්ච ගඳේ සතුට පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය ඇති කරගෙන අර නැති වෙච්ච ඔබලඟ පශ්චාත්තාප නොවීමම අබිනිෂ්ඨකමක් නිසා ආනාපාන සති භාවනා කරන කෙනෙකුට නපුරු ගඳක් හෝ මිරිසුඳක් ආපිලාදී ආනාපානේ පැත්තකට දාන්න මට ගඳට එන්න උනානේ කියලා පශ්චාත්තාප වෙනවනම් යෝගාවචරෙත් නෙවෙයි. යෝගාවචරය ආනාපාන තිබුණ දැන් නැහැ. දැන් තියෙන ගඳ ඒ ගඳ ආපු නිසා අනේ මට ආනාපාන සතිය නැති වුණා කියලා පශ්චාත්තාප වෙනවනම් ඈදිදීට බොරදී දමා ගැනීමක් කරනවා. අනාකූල ගන්න ප්‍රයත්න ආකූල කරන නිසා ගඳ නම් ඉස්සර වෙන්නේ ගඳ හරහා ඒක දැන ගැනීමෙන් මට ආනාපානෙ නැති වුණා කියලා පශ්චාත්තාපයක් හෝ රූප ශබ්ද රස නැති වුණා කියන නෑ ඒ ගඳ වර්තමාන වශයෙන් ලැබිච්ච ගඳ දඩවීම කරගෙන අරමුණක් කරගෙන ඒ කෙනා ඒ වෙලාවේ පවතින්න පුළුවන් කෙලෙස් වලින්. ඒ ශාමාලික පුත්තු ස්වාමීන් වහන්සේගේ ගත්ත ආදර්ශයෙන් පෙන්වන්න පුළුවන් ගඳක් ඉදිරිපත් වෙන නිවන් දකින්නයි. සුවඳක් හෝ ගඳක් ඒක පරියන්ක ආනාපාන කරනවත් ඉන්න පුළුවන්. නමුත් ඒක ප්‍රතික්ෂේප කරන්න යෑම ශීලෝපක්‍රමයක් වෙන්න පුළුවන් සමාධිපක්‍රමයක් වෙන්න පුළුවන් විපස්සනාපක්‍රමයක් නෙවෙයි. විපස්සනාපක්‍රමයේ ලෙමිච්ච සිට මොන දෙනිකයි. ඒ වෙලාවට අපි මේ මේ මේ න්‍යායෙම සද්දයක් අහුණත් රසක් අහුණත් ඉතී චිත්ත රූපයක් ආවත් ඒ හැම එකක් විශේෂයි. මේ විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඒකේනා ඒ ශබ්ද රූප ගන්ධ රස පිළිබඳව වශයක් ඇති කර ගන්නවා. ඒ වගේම ඒකට දාස වෙන්න, ඒකට වාල් වෙන්න, ඒකට කමුරන්න ඕන කමක් නැහැ. මේ විදිහට ඉදිරිපත් වෙන දේ රූපයක් වේවා සත්‍යයක් වේවා ගන්ධයක් වේවා රසයක් වේවා පහසක් වේවා අටිච්ච සමුප්පාදේ අනුව ඉදප්පච්චේතාවය අනුව මේක සිද්ධ වෙන්නේ මේ භාවනාදී මේක මට වේවා කියලා නෑ නොලැබිච්ච දෙයක් ප්‍රාර්ථනා කිරීම හෝ ලැබිච්ච දෙයක් ප්‍රතික්ෂේප කිරීම කියන්නේ විසඳා ගන්න බැරි අවුලක් මානසික ආතතියක් අසහනයක් ඒක කියන අනෙක්කම්ම සිත දෝමනස්සයි. භාවනා කරන්න ගිහිල්ලා අලුතෙන් ඇති වෙච්ච ප්‍රශ්නය. නරකක් මේක ඇති. නමුත් ඒකට නෙවෙයි බන තියෙන්නේ. ඒකට නෙවෙයි භාවනාව තියෙන්නේ. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න නෙවෙයි. මේක පට බෙරලා තේරුම් අරගත්තොත් භාවනා පරියන්ක වේවා සක්මනේ වේවා ඉදිරිපත් වෙන මොන දේ හෝ අපිට බණක් කියන්නයි එන්නේ. අපි කියනවා මේක එපා මට ආනාපානෙ වෙන්න ඕනේ. මට මේක එපා මට මේකෙන් ඕනේ කියලා. ඒ කියන්නේ කවදාකවත් ලැබෙන දෙයක් නෙවෙයි ඉබ්බෙකින් ඉහාට. භාවයෙන් අං මේ ලැබෙන දේ ගන්න නම් අපි රැංකේ මින්දවන ගමක් නෑ කොහේ හිටියත් මේ ගඳානෝ මේ ලැබිච්ච අවස්ථාවේ වාසි ලබා ගන්න පුළුවන්. ඒ නිසා සත්‍යමත් පුද්ගලයා තමන්ගේ භාවනා පරයන්කට සීමා කරන්නේ ආනපානට සීමා කරන්නේ පිම්බි මැක්ලිම්ට සීමා කරන්නේ සක්මන්ට සීමා කරන්නේ එදින්දා ජීවිතේ කොයි වෙලාවක හෝ ගඳක් අපාතගත වෙන හැම වෙලාවකම සූදානම් ශරීරේ එළඹ සිටි සීය අප්‍රමාදයෙන් ඉඳලා ඒ ගඳට ගඳ ධර්මතාවයක් කරගන්න අරමුණක් කරගන්න නිමිත්තක් කරගන්නවා කරලා ඒයින් උපදින්න පුළුවන් කෙලස් ප්‍රමාණය ඒක පිළිබඳව තියෙන වශීතාවය හරහා ක්‍රමයෙන් ගෙවක් කරනවා. ඒ නිසා නොදන්න කෙනා ගණකට ක්‍රියා කරන ආකාරයේ සාමයනේ ඥානාතිපින්නික සිත්සමා වගේ වරක් හෝ මාර්ග ඥානයක් අත්දකපු කෙනා ක්‍රියා කරන ආකාරය අතර ලස්සන වෙනසක් තියෙනවා. ඒක භාවනා භාවිත මනසක් ඇති කෙනෙකුට ප්‍රකාශ කරන්න අමාරුයි. නමුත් ඉස්සරහට ගිය කෙනෙකුට ඒ භාවිත මනසක් නැති කෙනාගේ ධර්මඥානය පිණිස ප්‍රකාශ කරන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්න එතනදී අතරමැද ඉන්න මේ පාලක පුත්තු ස්වාමින් වහන්සේ බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට දෙන්න හදන කමටහන මට හරියට වැටහුණා නම් මට මෙහිමයි ඔබ වහන්සේට කියන්න වෙන්නේ මගේ හොඳක් හරි වැරද්දක් කරලා දිනනවා මට කතා කරන්නයි කියලා ඒ ස්වාමීන් වහන්සේ මේ ගඳ සම්බන්ධව බුදුරජාණන් වහන්සේට බණක් කියනවා. ගන්ධං ගහයිත්වා සති මුත්තා. යම් කෙනෙක් ගඳක් ආග්‍රහණය කරනවා අසතිය, මුත්ත සති. එළඹ සිටි සියක් නෑ. ඒ කියන්නේ සාමාන්‍ය බැල්ලිය පිටිපස්ස යන බල්ලෙක් ගැන මේ කතා කරන්නේ. එහෙම නැත්නම් මේ සාමාන්‍ය ලෝකේ භාවික මනසක් නැති පු탁ජනයා මේ මේකට කියනවා හොඳ ලස්සන කතාවක් ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා මට මම පාරකුත් කිව්වා. ඒක සුපර් මාකට් එකක් හදවල මිනිස්සෙක් මේ කීරේ තියෙන තැනට යනකොට ගාලේ සුවඳ එනවා. කැම තියෙන තැනට කුස්සියේ සුවඳ එනවා. පළතුරු තියෙනකොට එස්තර සුවඳ එනවා. බේත් කඩේට යනකොට ආයඩ ෆෝම් සුවඳ එනවා. ඉතින් ඒ සුපර් මාකට් එකේ ඒ ඒ තැනට යනකොට ඒ ඒ සුවඳ එනවා. ඒ මාංශය කියනවා ටොයිලට් පේපර්ස් ගන්න යන්නේ නැහැ කියලා ඉතින්. ඒ තරම් මේ වෙළඳ ව්‍යාපාර කරන සෙල්ලම් ඔය හැම පළතුරු කඩේකම එස්ටර් කුප්පියක් තියලා තියෙන පැත්තක. ඒක පළතුරු සුවඳයි. දොස්තරලා ගාව තියෙනවා ඉස්පිතාල ගන්න. අයඩපෝ ඉස්පිතාලේ යනකොට මේක එනවා. ඒ නිසා ඉස්පිතාල ගඳ ගන්න ඕන නම් ඔය අයඩපෝම් ටිකක් තිබ්බ ගමන් එනවා. ඒ වගේ එක එක එක එක ගඳවල් තියෙනවා. ඉතින් ඒ නිසා එව්ව පිළිබඳව සතියෙන් තොරව ඉඳ ගියොත් ධනං ගහයිත්වා සති මුට්ටා පිය නිමිත්තම් මනසිකරෝති. අතර ප්‍රිය අප්‍රිය දෙකම පාල. නමුත් මේ මෙතන සංසාරයට හේතු වෙන්නේ තණ්හාව කියන මූල නියමයේ ඉඳලා මේ මාළුක පුත්තු සාමි සඳහන් කරනවා ගඳක් වැදුනා අසත්‍යමත් එලෙබසිටි හියක් නෑ. එයාට පිය නිමිත්තක් පාලනවා අනේ හොඳ සුවඳක් කියලා. පිය නිමිත්තම් මනසිකරෝති. යා ඒ පිය නිමිත්ත ඇතුලෙන් දානවා දැන් අර එන ගඳට Taman බාර ගන්න මේක සුභයක් මංගලයක් ප්‍රියක් මනාපයක් කියලා පිය නිමිත්ත මනදි කරෝති සාරත චිත්තෝ වේදිතී අනේ මේ සුඳ වැඩි කරගන්න නැත්තම් ලං කරගන්න නැත්තම් ලොකු කරගන්න නැත්තම් මගේ නෑදෑ මිත්‍රයන්ට දෙන්න නැත්තම් අපේ කට්ටියට දෙන්න නැත්තම් කියලා අර ලැබිච්ච ඒ ප්‍රිය නිමිත්තෙන් මුවා වෙලා එහෙම නැත්තම් මන් පමාදයටපත් වෙලා ප්‍රමාදයටපත් වෙලා මුසුප් වෙච්ච හිතෙන් අර ගඳ පිළිබඳව චිත්ත විදි රාශියක් වෙනවා. සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝස චිත්තති අනේ මං හරි වාසනාවන්තයි හරි වෙලාවට ආපු නිසා මට හොඳ සුවඳක් ලැබුණා කියලා ඒක පිළිබඳව ඒ සුවඳට නිමග්න වෙනවා. ඒකට බැහැ ගන්නවා. ඒකට ගෙවදිනවා. සාරත් චිත්ත වේදේති අනේකා රූප සම්භවයි කියන කල්පනා කරනවා මට දැන් හම්බුණා මට මේක හෙටත් ලබා ගන්න කොහොමද මට හම්බුණා මගේ අම්මට අප්පච්චිට දෙන්නේ කොහොමද මම මෙතන හම්බුණා මාතෙන්ට දෙන්නේ කොහොමද කියන මේක පිළිබඳව පුදුමාකාර විදියට ඒ ඒක දිගේ තොරන් ගහන්න යනවා සරුංගල් අරින්ද හරි මේක තමයි පුත්‍ත්ජනය කරන්නේ ඒ නිසා ඒ කෙනා එnde එnde එnde එnde අර දැන් සමහරට ඒ ගන්ධේ නෙවෙයි හිත තියෙන්නේ ගන්ධ කරේ ඇතිවෙච්ච මනාපමනාප දිගේ පවත්තන ප්‍රපංචකරණයේදී ඒ ප්‍රපංචකරණය හරහා ඊගාටින කිසිම අරමුණක් රූප පෙනෙන්න විදියක් නැහැ යාට ශබ්ද හෙන්න විදියක් නැහැ යාට ගන්ධ බලෙන්න විදියක් නැහැ යාට රස පහස මොකුත් නැහැ මනෝලෝකයක් හදාගෙන උද්දුමාකාර කෙලස් ප්‍රමාණයක් වගුරු. එහෙව් කෙනා නිවනේ පුළුවන් තරම් ඈතයි කියලා එන්නේ එන්නේ නිවනින් ඈත් වෙනවා කියලා නැත්නම් විශාල සංසාරයකට වාසනාව ලබනවායි කියලා කිලෝරක් නැති මාරපාක්ෂික බලමුළු වලට බර ආහාර දෙනවායි කියලා කෙලස් වලට පොහොර දානවායි කියලා මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ ඒ එන කඳ ලැබේ විඳීම පිළිබඳව අසතියෙන් අමනසිකාරයෙන් යන සීනුවණින් තොරව එහෙම නැත්නම් හිත අවුලකින් යුක්තව කටයුතු කරන එක නම් ගැටි එකයි ඒ වෙනුවට මේ බණ අහලා උත්සාහ කරලා තමන් ආනාපාන හරහාටි කරගත්ත සතියේ විවිධාංගීකරණය කරන්න කටයුතු කරනකොට ඒක නා අවබෝධ කරගන්නවා මේ ලෝකේ තියෙන හැම ගඳ සුවඳක් තිබුණට ඒකට ඇති වෙන ප්‍රියමනාප මන අප්‍රියමනාප භාවය සමන්ගින් ඇති වෙන එකක් ඒ නිසා ගඳක් කියනකොට හික්මෙනවයි කියලා කියන්නේ ගඳ පාලනය කරන්න උත්සාහ කරන්නේ ඉක්මනට උත්සාහ කරන්න. ඒ විනිවිද පහළ වෙන මනාවමනාප දෙක දැක ගන්නා සුරට ගියාම නසෝ රජ්‍යති රූපේසු රූප නසෝ රජ්‍යති ගන්ධේසු ගන්ධං ගායත්වා සපතිසතෝ. ඒ පුද්ගලයා ගඳක් එනකොටම ගන්ධ අභිරමණය කරන්න යන්නේ. තමනාපමනාප දෙක දිගේ සැලෙන්න යන්නේ. ගන්ධං ගායත්වා සතිමතෝ සතිය පිහිටුවා ගන්න අරමුණක් කරගන්න. දැන් මගේ හිත තියෙන්නේ ආස්වාද ප්‍රසවාසය නෙවෙයි රූපක නෙවෙයි, ශබ්දක නෙවෙයි, රසක නෙවෙයි, ගඳක කියලා මතුවෙච්ච ගඳ අරමුණක් කරගන්න. නිමිත්තක් කරගන්න. එළඹිච්ච දේ ප්‍රියම් ප්‍රයෝජන ගන්නවා ඒ කියන්නේ ඇති හැටිය දකින්න. ගඳ ඇති උනායි කියලා විරත්ත චිත්තෝ වේදිතී අර දෙකටම දැන් ගඳ වදිනවා. නමුත් මේ ගඳ පිළිබඳව ආඩම්බරයක් හෝ කනගාටුවක් නැහැ. ඒක පිළිබඳව විරත්ත හිතකින් බලන්නේ මේකෙන් මගේ හිත මතුවෙන්න පුළුවන් කෙලෙස් රාශිය මතු නොවීම මිස මම කොහොමද කටයුතු කරන්නේ යම් හේකින් මතුවෙන්න පුළුවන් මේ කෙලෙස් රාශිය මතු නොවීම පිණිස හරියට භයානක රෝගයක් තියෙන තැනකට කෙනෙක් ඒ එන්නතක් ලබාගෙන ගිහිල්ලා මේ රෝගේ Tamanට ආසාදෙන නොවියෝ පිණිස කටයුතු කරන එකට අපි කියනවා විරත් චිත්තෝ කියලා. විරත් චිත්තෝ වේදේ නමුත් ඒ අවීදින. ඒ ගඳ දිගට මේ නවිරත් චිත්ත වේදේ තංච නාජ්ජෝසතිත්‍ති අනේ මේ මට ගඳ ලැබුණා මේ සුවඳ ලැබුණා කියලා එකට බැහැගෙන නිමග්න වෙලා අයිතිවාසිකම් කියන්නේ නැහැ. නාබි වදති නාජ්ජෝසති න අබිරමති කියන පද තුනක් ਸਰවචන්සේ සම්පතන සඳහන් කරන මෙතන මේ මානකපුත්තු සූත්‍රයේදී නාජ්ජෝසති කියන වචනේ සඳහන් කර තිනවා න අබිරමති කියලා කියන්නේ ගඳ පිළිබඳව උඩඟු උනන්දු ආඩම්බර වෙන්නේ. නාජ්ජෝසතිත්‍ති කියලා කියනක බැසගන්නේ න අභිවදිත කියන්නේ නන්දොඩවන්න යන්නේ කට්ටියට. උඹට හම්බුනේ නැහැ මට සුවඳක් හම්බුණානේ කියලා මැසිවිලි කියන්න ප්‍රපංච කරන්න අනවශ්‍ය දෙඩවිලි කරන්න බාලාලාපන කරන්නේ. එයා දන්නවා මේක කියන්න ගත්තොත් තව කෙනෙකුට කෙලස් පහළ වෙනවා. ඒ නිසා මම කොච්චර මාරුයිද මගේ හිත බේරගෙන ඉන්න නිසා මේක මේ කරන ප්‍රයත්නයේදී ඒ බාලයෙන් ලව දෙදවිලි දොඩවන දෙයකට උදව් කරන්නේ න අභිවදති නාජ්ජෝසතිත්‍ති න අබිරමති ඒක තමයි ශිෂ්ටාචාරය ඉහළම ශිෂ්ටාචාරය මනුෂ්‍යකමේ ඉහළම මහත්ම ගතිය හැදිච්ච එක මේ ඉහළම හැදිච්ච ගතිය තමයි පැමිණි දුක් පැමිණිලා දැන් තමන් ඉන්නේ තද බල සුවඳක් ඇවිල්ලා විඳිමින් නැත්නම් විඳින්න බැතරම් කටක වේදනාවක් විඳිමින් නමුත් කාටවත් මුවින් නොබෙන ඉන්නවා කාගෙන ඉන්නවා ඒක කියලා කවුරු සාකි කරගන්න යන්නෙත් නෑ පිරිසුදු තියෙන තව චිත්ත ප්‍රවෘත්තියක් අවශ්‍ය ගන්න එතනම තව කෙනෙක් ඉන්න පුළුවන් එයා රූපයක් අබුරමණය කරගෙන ඉන්නවා යාට මේ ගඳින් කෙලෙස් ඉන්නේ නෑ ඒ වෙලාවේ අපි තට්ටු කරලා කිව්වොත් වාට මේ ගඳේ ඉන්නත් බලන්නකෝ මේක සත් කරලා නැහැ අපි මේක මෙහෙම මෙහෙම කරමු කියලා කියන්න ගත්ත ගමන් අර මනුස්සයා මේ සමාජ ධර්මය හරහා මේ මෙයා කනකක් ආවම එයත් කන්න පටන් ගන්නවා. ඉතින් අපි හිතනවා මේක මේ හදා බෙදා ගැනීම කියලා හදා බෙදා ගැනීමක් නෙවෙයි. අර හොරි ඇදිච්ච එකක් කාටත් හොරි කියනකට කැමති හොරි කියලා වැත්තකට එන එකයි කරන්න තියෙන්නේ. හොරි ඇදිමිනි හරි කැමතිලු ඔක්කොටම හොරි හැදෙනවා. ඒ වගේ කපුටට කෑමක් හම්බෙච්චාම කපුට කාක්කක් කිච්ච බෙදාගෙන කනවා. අපිටත් කෙලේශයක් හම්බෙච්චාම පුදුමාකාර ආසයි නෑදෑකම් පවත්තා. යාළුකම් පවත්තා. ඒ නිසා ඒ වෙලාවේ තමන් කක්ක කරාට ගමන්නේ කක්ක ගහන් දෙපා. කක්ක කරනවා ගා ගන්නවා කියන එක දෙකක්. ඒ නිසා මේ කක්ක වෙලා දැන් හොඳටම දැනගන්න. නමුත් මේක අරගෙන හැම කෙනාගේම මූණේ ගන්න යනවා. හැබැයි මම මේ කිව්වට ලේසි නෑ මේ සමාජශීලී සතා සමාජයක ඉන්නකොට වැඩියෙන්ම කෙලෙස් ඇති කරන්නේ අභිවදනය තුළින් නොකල යුතු කතා කිරීම හරහා. දැන් තනියම කුටියක භාවනා කරන කෙනෙකුට අරණ්‍යගත වෙලා ඉන්න කෙනෙකුට කැරේකට ගිය කෙනෙකුට කාට කියන්නේ? විල උන්න කතා කරලා කියන්නේ, ගස් වලට කියන්නේ, ඌරන්න කියන්නේ කාට කියන්නේ? ගඳක් තියෙන හොඳටම ගඳයි මොකද කරන්නේ? නැත්නම් බර හොඳ ලස්සන කයකුමාරි මලක් පිපිලා සුවඳ එනවා ඉච්චර තමයි. ඒක මේක ගඳ තියාගෙන කාට හරි දීලා හදා බෙදා ගන්න නැති බැරිකමක් වශයෙන් තමයි ලෝකයාට පේන්නේ. නමුත් ඒක ලොකු ඇති හැකියකමක්. ඒ වගේ වෙලා ඒක නොකර ඉන්නේ ඒ නිසා නාජ්ජෝස තිත්ත. එතකොට එයා ගායතෝ සේව වේදතෝ තේව ගානන එයා ගඳක් විදිමින් හිටියත් සේවතෝ ചാපි වේදනන. යාට වේදනාවකුත් දැනෙනවා. මේක මිහිරි අමහිරි. මොකද කවදාකවත් ඒක පිළිබඳව තරංග ගන්නෑ. ඒක පිළිබඳව ප්‍රපංච කරන්නේ තව දෙවන්නේක් සම්බන්ධ කරගන්න හදන්නේ. කිව යුත්තක් විදිහට හිතන්නේ නෑ. එතනම එහෙමම නතර වෙන්න නතර කරන්න උත්සාහ කරන්නේ නැහැ. නතර වෙන්න අරිනවා. මේ මිනිස්සයා නිවනේ ඉන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ මාළික පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා. මේ මිනිස්සයා නිවනේමයි නැත්තම් නිවනට බොහෝම ආසන්නයි. මේ ඇති වෙච්ච කෙලෙෂේ තව හිතකට පාරන්නේ නැහැ. Tamangeමුත් අබිරමණයක් නැහැ. හැබැයි එයා තව ළඟ ඉන්න පුතක් දැනේ ධර්මතම විදිනවා. ධර්මතම හිත දැනෙනවා. දැනුණාට ඒකේ දිගට දිගට දිගට දිගට තරංග ඇහිලක් නැහැ. සරුංගල් ඇවිලක් නැහැ. ගණන් කිරීමක් නැහැ. ප්‍රපංච කිරීමක් නැහැ. දොඩමළු වීමක් නැහැ. නා බාලාලාපනයක් නැහැ. බාලයන් ලව්වා කතා කරන දේවල් කියන්නේ නැහැ. ඒ නිසා එවැනි මිනිස්සෙක් ගඟ නිසා හිත කෙලස ගන්නේ නැති හැටි දන්න අතර එයා තව කෙනෙකුට කෙලසීමක් ඇති නොවීම පිළිබඳවත් කටයුතු කරන නිසා එවැනි කෙනෙක් ඉන්න සමාජය නිබ්බුතානෝන සාමාදා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි යස්සසෝ ඊදිසෝපති කියලා යසයන් ඊදිසෝපති කියලා මේ මිනිස්සයා නිමිච්ච ගතියක් වෙන්නවා. මේ සීටි දැකලා පත්‍රයට ලියලා රේඩියේෂන් එකට ගිහලා ජනමාධ්‍යට දාලා කෑකොත් සංගහන ගති අපේ හිතන මහා ලොකු දක්ෂකමක් කියලා. ඒකට මං කියන්නේ කක්ක කළා ගා ගන්නවා කියලා. කවුරුත් කක්ක ගන්නවා කක්ක කරේකට කමන්නේ ගා ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒ නිසා කවදාකවත් එක පැතිරෙන්නේ නැහැ. නිසා මේ ගඳ සම්බන්ධ කරගෙන මම මේක මතක් කරාට ඒක එහෙමම ගඳටම සීමා කරන්න ඕනේ නැහැ. මේක ආනාපාන සතියේද සද්දෙට රූපෙට හැම දෙයකටම යොදන්න පුළුවන් එකක්. ඒ නිසා යෝගාවචරයා මේ සතිය ආනාපානයත් එක්ක විතරක්ව බැඳලා තියෙන්න ඕනෑ කියන දැඩි මතවාදයක ඉන්නවනම් එහෙනම් සතිය හැම වෙලාවෙම සමාධිය ඇති කළ යුතුයි කියලා දැඩි මතධාරී වෙන්න හදනවනම් විශේෂයෙන්ම සමත සමාධිය මේ වගේ ධර්මයක් තේරුම් කරගන්න අමාරුයි. මෙවැනි ධර්මයන් තේරුම් කරගන්න අපි දැනගන්න ඕනේ ආස්වාද ප්‍රසවාසයේ කියන මූලික වායෝ පොට්ටබ්බ දාතෝ කාය රූපය නැත්නම් කාය පස්සනාය පටන් ගන්න අපි මේ දේ කරන්නේ ආනාපානේ ඒ ආනාපානය අනික් කරමුන් නැති කරන්න ආනාපානය අරගෙන ආනාපානෙත් නැති තැනටම යන්න ඕනේ අරමුණක් කරගන්න බැරි නිමිත්තක් ගන්න බැරි එතෙන්දි නිමිත් ඇති කල්ලි පවතින සතියක් නිමිත්ත නැති කල්ලි නොසැලෙන මනසකින් ගත්තොත් අරමුණු ආනපන අරමුණු කරන්න පුළුවන් ගතිය අරමුණු නැති වෙලාවෙත් සමාන සතියකින් ගන්න පටන් අරගත්තොත් අන්න යෝගාවචරය ආනාපානෙ දිරව ගන්නවා ප්‍රයෝජන ගන්නවා ඒක වැඩ ගන්නවා ඊට පස්සේ යෝගාවචරයට මේ පළවෙනි වතාවට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට එහෙම වෙනකොට විශාල සංහිඳියාවක් tempatකමක් ඇති වෙන නමුත් ටික වෙලා ගිහලා ආයෙත් සම්පූර්ණයෙන්ම ඇවිස්සෙනවා. ඉතින් මේ ඇවිසිච්ච වෙලාවට යෝගාවචර ඉතින් කන පිටින්න ගන්නවා. අනේ කවුරු හරි මොනවා හරි වුණියමක් කරලා වෙන්න ඇති. අනේ මොකක් හරි කරුණාවක් කරද. අනේ මගේ සීලය කැඩලා වෙන්න ඇති. මොකක්ද මේ තිබුණ සතිය මට නැති උනේ. මොකක්ද මේ තිබුණ සමාධිය නැති උනේ කියලා කෑ ගැහුවට මේ සති සමාධි නිත්‍ය ධර්ම නෙවෙයි. සතිය සමාධිය ආපිරට අර වගේ ගැඹුරු tempatකමක් හම්බ වෙනවා. ආනාපානෙත් නැහැ, කයත් නැහැ, සද්දත් නැහැ, වේදනාවක් නැහැ. නමුත් ඒකේ කෙලවර තමයි ආයි ගොරෝසු සංඥාවක් කියලා කියන මෙච්චර හිතිය හොඳ සියුම් තැනක දැන්නම් ගොරෝසුමයි. ඉතින් යෝගාවචරයි ආපු ගොරෝසු සංඥාව ආය ආරමුණු කළොත් ඒ සත්‍යයක් වෙන්න පුළුවන්, ගණක් වෙන්න පුළුවන්, ආනපානෙ වෙන්න පුළුවන්. ආයශ්චරයක් ඒ ආරමුණ ගෙවන් කියන ආයතන තැන්පත් කරන එක. එදාට යෝගාවචරයට තියෙන මේ තැන්පත් වුණොත් හිත නොබෝ වෙලාවකින් ඇවිස්සෙනවා කියන එක තමයි සාපේක්ෂතාවය කියන්නේ. ඇවිස්සිච්චේතර මතුවෙච්ච අරමුණ අරමුණු කරලා ඒක හොයක මත භාවනා කරන ආය තැම්පත් වෙනවා කියන එක නේ අවිසිචිතින් තමයි තැම්පත් හිතට යන්නේ කියන එක තමයි සාපේක්ෂතාවය. නමුත් මේ සමාධියට කැතර යෝගාවචරය මේ ධර්මතාවය දන්නේ නැතිව අදිනවා මම පර්යංකයේම ඉන්න ඕන ආනාපානෙම තියෙන්න ඕනේ සතියෙම ඉන්න ඕනේ සමාධියෙම ඉන්න ඕනේ කියලා මේ අනිත්‍යතාවය උගන්වන්න දෙන මේ ධර්මතාවය නිත්‍ය සංඥාවට ගලප ගන්න ගියාම විශාල මානසික ආතතියකට එනවා. විශාල කනපින්දම් ගැහිල්ලකට එනවා. විශාල පශ්චාත්තාපයකට එනවා. ඒක දක්ෂකමක් නෙමෙයි. හැබැයි ඒකට දොස් කියන දාරකට නෑ. ඒක තීරුම් කරලා දෙන්න ඕනේ. අපේ හිත මොනවාරි හේතුවක් හොයන කනපින්දම් ගන්න. මොනවාරි හේතුවක් හොයන පශ්චාත්තාපය. ඉතින් කියලා කියනවා මේක කවුරුත් නෑ උත්තර දෙන්න කවුරක්වත් නෑ කියලා විශාල ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මේ ගණන් නොගෙන ඉඳ වචන කතා නොකර ඉඳ දැස ගන්න නැති වෙන්න අභිරමණය නොකළ යුතු දේවල්. ඉතින් ඒ නිසා කවදා හරි ඒක තේරුම් අරගත්තොත් මේ අද අපි ගත්ත ග්‍රහණය හරහා ඒ යෝගාවචරයට ඒ ගන්න අත්දැකීම කවදාකවත් පරියන්කේක ආනාපානයට සීමා වෙන්නේ සක්මන් කරනකොටත් විවිධ අරමුණු ඇවිල්ලා අපේ එකලස කඩනවා. කඩන හැම වෙලාවෙදීම පංචනාජ්‍යෝසතිත්‍යයේ බැස ගන්න තු ඉන්නවනම් ඒ සද්දයක්ම වෙන්න ඕනෙත් නැහැ, ගන්ධයක්ම වෙන්න ඕනෙත් නැහැ. කොයි එක ආවත් ඒ විසම ලෝකයේ සමහිත පැවැත්ම තේරුම් විශේෂයෙන්ම මේක තේරෙන්නේ එදිනෙදා වැඩ ජීවිතය කරනකොට අපිට බොහෝ කාරණාවල් වල නැත්නම් ඇහෙත් වැඩ ගන්න වෙනවා කනෙත් නාසයේ දිවෙත් කයෙත් හැම තැනකම වැඩ ගන්න වෙලාවක අර ආනාපානෙන් තදාගත් තන වඩාගත් සතිය විවිධාංගීකරණය කරලා දුරට ක්‍රියාවත් කරනම් බාධක ධර්ම වැඩි ධර්මයට තමයි මේ ශික්ෂණය ලැබෙන්නේ ඒකට පශ්චාත්තාපෙලා පැන යන යෝගාවචරයට මේ ගැඹුර මේ ශික්ෂණය මේ තියෙන පරිචය මේ තියෙන වශීභාවය ගන්න බෑ. ඒ නිසා දක්ෂ යෝගාවචරයා ඔය මානුක පුත්තු ස්වාමීන් වහන්සේ වගේ ඒක හොඳට අර්ථකථනය දී ගන්නවා. එන හැමදේම හිත නිවන්න රින්ගන්න නැති වෙන්න කතා අඩුකරනද අභිරමණය නොකරන පැත්තට කටයුතු කරන්න ගත්තොත් කාර්ය බහුල ජීවිතයක් ගත කරයි කියලා ඉඳ ගන්න පරියන්ඛයක් නැති උනායි කියලා, භාවනා ශාලාවක් නැති උනායි කියලා, කාමර යාකන්ඩිෂන් කළ නැති උනායි කියලා, ඒ වගේ සුදු අඳගත්ත කට්ටිය වට නැහැ කියලා, එච්චරම ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ. මම කියනවා මේ මේ මම මේ කියන தත්ත්වයේ දැහැහෙන දුරට භාවනා කරපු කෙනෙකුට මිස ආධුනිකයෙකුට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපි ආධුනිකයට මේ මූලික පහසුකම් ටික ඒක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ යාළඟ අඩුම කැඩුම ටික, සද්ධා දින්ච ටික වැඩෙනකන්. නමුත් වැඩුණාට පස්සේ තවත් උරතල් වෙන්න යනවා. දිගින් දිගට දිගින් දිගට මේක ඝන බහල කරගත්තොත් ශක්ති සම්පන්න කරගත්තොත් හැම බාධකයකදීම සාධක කර්ම තියෙනවා. එන්නේ එන්නේ එන්නේ යෝගාවචරය එතකොට අර තපස්සර ජීවිතෙන් ආය නගරබද ජීවිතයට හුරුවක් ඇති කරගන්නවා. එහෙම නැතුව තපස්සර ජීවිතේ තපසටම හිම කරන්න ගියොත් එහෙම එතන භාවනා භාවනා සඳහා වෙනවා. නෑ ඒක ආපහු ගෙවිලා නගරබල ජීවිතේ කාටිපහුල ජීවිතේ ගත කරන්න පුළුවන් නෝ ප්‍රකෘතියක් වශයෙන් විවේකයට කැමති නමුත් මේ ආවයි කියලා කෙලෙසෙන් නැතුව ගත කරන්න පුළුවන් වෙනකොට තමයි මේ ශාසනය පැතිරීමක් සිද්ධ වෙන්නේ. අනපත්තු කළ බුසලකින් වහලා තිබ්බට වැඩක් නැත්තේ නේ. පහනපත්තු වල තුල තැනක තියෙන හැමතැනම ආලෝකය වැටේ. ඉතින් ඒ නිසායි මේ මරණාසන්න වේතාවක පවා අද්ද බල කායික වේදනාවක ඉන්නකොට පවා මේ සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන්නේ තස්මා චිත්තේ ගාපතිය වංශිකිතබ්බං න ඝාණ සම්පත්තං උපාදීසාමි නච්ච මේ ඝාණ සම්පත්ත නිශ්චිතං විඥානං භවිෂ්‍යති ඒවං හිතේ ගාපති සික්කිතබ්බං මේ ඝාණය මේ ගඳ අරමුණු කරගෙන මේකේ තොරන් ගහන්න යන්න එපා මේක බාලාලාපට නන්දෙඩ විලි කරන්න යන්න එපා ඒ මත විඥානයේ පෝෂණය ලැබනවා නොලබන්න නම් ඒ ගඳ හරියට ආස්වාද ප්‍රසවාසයන් ආස්වාද ප්‍රසවාසයේ දැක දැක දැන දැන ගිවන් වින්නාසේ මේ ගඳ විරංජනේ වෙනකන් මේ ගඳ නිරෝධ වෙනකන් ක්ෂය වෙනකන් වැය වෙනකන් ඒ ගඳත් එක්කම කටයුතු කරන්න පුළුවන් නම් ඒක සීයේ බලමයිමය සීයේ තියෙන උදාරකම ඒ වගේම නොසලී වැඩ කරන එක උදාරගතිය කොච්චරද කියනවනම් ඒ අමුසෝනක අමුමිනීමස්කද ගන්න තැනක පවා තමන්ගේ භාවනාව කරගෙන යනවා. එහෙම නැත්නම් වෙන සුවඳ විලවුන් වේදන් කරන කඩේ ඉඳගෙන හරි කමන්නේ භාවනා කරන්න පුළුවන්. ඒ නිසා අපි අර පුංචිට පටන් ගන්න වැඩි ඒ හැමතැනම ඉතිරි පැතිරි වැඩ විදිහට වැඩ කරගෙන ගියොත් මේ ශාසනික පණිවිඩය දේශයකට හෝ කාලයකට සීමා කරන්නේ නැතුව පුද්ගල වර්ගයකට සීමා කරනතු හැම තැනටම අතුරවන්න පුළුවන්. ඒකට විරුද්ධ වෙලා තියෙනවා මේ ඉදurang පිළිවීමේ ආශාව නිසා අපි භාවනාදී මොකද්ද අපේක්ෂා කරන්නේ. භාවන ඉදිරිපත් කරන දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ නිසා අවසානයේ ලොකු අසහනයකට ලොකු දරත භාවයකට කයිෂ්ඨපත් කරගන්නවා. ඒක හොඳ ලකුණක් ප්‍රගතියක් නෑ කියන්නේ. යම් වෙලාවක ඒක හොඳට දරතතාවයකින් තොරව ආතතිගත තත්ත්වකින් තොරව අසහනකින් තොරව පැමිණෙන හැමදේම පිළිගන්න පුළුවන් නම් රූපයක් වුණත් සද්දයක් වුණත් ගන්ධයක් වුණත් රසක් වුණත් පහසක් වුණත් වෙනසක් නැහැ. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් අන්න මේ විදිහට නොසැලෙන මනසක් ස්තෝක ධර්මේ කම්පා නොවන මනසක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා.